ධම්මපසේ යම් කිසි කෙනෙක් ධර්මය දැක්කොත් පටිච්චසම්පාදය දැක්කා වෙනවා පටිච්චසම්පාදය දැක්කොත් ධර්මය දැක්කා එතකොට ධර්මය දැක්කොත් බුදුන් දකින්න පුළුවන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් ඒ කියන්නේ එතකොට පටිච්චසම්පාද ධර්මය හරියට දැක්කොත් බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් කියන උත්තරයක් එනවා නේද ගල්පල ඒ වගේ අපිට මෙතනදී මේ ටික වැරදුනොත් අපිට ඇත්තටම ධර්මය වැරදුනොත් ප්‍රතිපත්තිය වර්ධිනවා ඒ නිසා හැම දිනම බොහෝම උමනාවෙන් මේ ටික අහන්න කියලා මතක් කරනවා. මේ තුනේ හැදෙන්නේ පෙළ දහමට අර්ථ අරගෙන තියෙන අර්ථයේ අනුපාඩුවක් තියෙන පෙළ වැරදි නැහැ. පෙළ හරි. ඒකේ තියෙන අර්ථය අපි ඉගෙනගෙන තියෙන ක්‍රමයයි වැරදි. එතකොට වැරද්ද තියෙන්නේ පෙළේ නෙමෙයි කාගේද? අපේ. අපි අර්ථය අරගෙන තියෙන ක්‍රමය වැරදි. දැන් අපි හිතාගන්නේ මේ අවිද්‍යා සංකාරක අවිද්‍යා කර්ම පෙර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික වර්තමාන ඵලය තණ්හා උපාදාන භව කියන්නේ වර්තමාන හේතු මේක අනාගත ඡාති කියලා. එතකොට අපි උදේ කතා කරපු විදිහට ජාතියට ජරා මරණයට හේතුව ජාතිය. එතකොට ජාතිය නැති කරනවම භවය නැති වෙනවා භවය නැති කරනොත් උපාදාන නැති වෙනවා උපාදාන නැති කරනොත් තණ්හාව නැතිව තණ්හාව නැති කරන වේදනාවක් නැතිව වේදනාවක් නැති කරනවා පස්සේ නැති කරනවා පස්සේ නැති කරනවා සලායත සලායත නැති කරනවා නාම රූප නාම රූප නැති කරනවා විඥානය නැති කරනවා යන්නන අපෝ බැරදී ඔය සංකාර එහා පැත්තේ දැන් අවිද්‍ය සංකාර එහා පැත්තේ හින්දා ඕගලන්ට නිවන් දකින්න නම් ආපහු හිතපු දැනට එහා ජීවිතයට යන්න වෙනවා. ඒ සංකාර නිරුද්ධ විඥාන නිරුද්ධ වෙන්නේ ඒකත් අවිද්‍යාව කියන කාරණාවක් වෙනවා. එතකොට නමුත් ඒකත් වඩා තියෙන තව මේකේ දෝෂයක් තමයි දැන් මේ ජීවිතේ අපි ඇත්තටම මේක වැරදි නැහැ. හරි. නමුත් ඒක ඌට වඩා වෙනත් අර්ථයක් තියෙනවා. දැන් අපේ ජීවිතය තමයි මේ විඥාන නාම රූප සලකන පස් වේදනා කියන ටික තමයි අපේ ජීවිතය. ඉද ප්‍රතිසන්දි විඥානං ඔක්කන්ති නාම රූපං පසතු ආයතනං පුත්තෝ පස්ස වේදිත වේදනා පුරේකතස කම්මස ඉද ප්‍රතිසන්දි පච්චය පෙරකලාව කර්මයට මේ ප්‍රතිසන්දි. හරි. ඔන්න ඔය ටික දැන් අපේ ජීවිතේ. එතකොට දැන් මේ මේ විඥානාවුලාත්ම පස්ස වේදනා කියන ටිකට මම එදා උපමාවක් ගත්තා. මේ ධර්මතා පහ එකක් එකකට වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. සම්පූර්ණම විඥානාවුල සලආයතන කියනකොට අඹ දැන් 60ක් පොළොවේ හිටෝලා ඒකෙන් තලයක් ආවා වගේ නාම රූප ඒකෙන් හැදුණු ගහ වගේ තමයි මේ නාම රූප දෙක තමයි ගහ වගේ. ඒ නිසා ඒකෙ විදිච්ච අතුවිති ටික වගේ තමයි අපි කිව්වා කලායතන. ඒවා හැදෙන ගිවි ටික වගේ තමයි මේ පස්ස වේදනා කියන ටික. ඒක මතක් කළා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මේ ජීවිතේ අපි දැන් මෙහෙම ගත්තොත් දැන් මේ ජීවිතයේ අවිද්‍යා සංකාරයක් තියෙනවා. අවිද්‍යා සංකාරය කරන්නේ මේ ජීවිතේ තියෙන විඤ්ඤාණ නාම රූප පරාජන පස් වේදනා කියලා ටික. දැන් මේ වේදනාවට තණ්හා උපාදාන වෙලා භවය අපි හදාගත්තු ಜಾති කියන ඊගව ජීවිතයට යනවනේ අපි. හරි. ඊගව ජීවිතේ නම් අපි මේ ජීවිතයට ඇඟිල්ල දික් කරන්න වෙනවා. මොකද්ද පෙර ජීවිතයේ අවිද්‍යා සංකාරයි කියන්නේ. එතකොට පෙර ජීවිතේ කොතනද මේ ජීවිතයේ අවිද්‍යා සංකාරය තියෙන්නේ? එතකොට කොහොමද අපි ඒක මේ ජීවිතයේ විද්‍ය සංකාරය පෙන්වන්නේ? නාම රූප නෑ නෑ ඒ මම මොකද අමුතු විතර එපා මම අහන මේ ප්‍රශ්න ටික තේරෙනවා කියලා අහන්න මම අහන ප්‍රශ්න මම උත්තර දෙන්න. ඒක උත්තර ටික මම කියන්න. ගොඩාක් දෙනෙක් කියන ප්‍රශ්නනේ. එතකොට දැන් ඔයගලන්ට මම මේ කියන්නේ අපි මෙතන ජාතිය කියන තැනට ගියොත් මේ ජීවිතේට ඇඟිල්ල පෙන්වන්න වෙනවා නැත්නම් අර එහාටතර මේ අද ජීවිතේට ඇඟිල්ල පෙන්වන්න වෙනවා මොකද්ද අවිද්‍යාව අද අවිද්‍යාව කර්ම නිසායි ඒ විඥානාම සලාතන පස්ස වේදනා කියන එක පෙන්වන්න වෙනවා නේද එතකොට අද අවිද්‍යාව සංඛාරය කියන එක මේ ටිකේ ලැබෙන්නේ ඊගාවදී තමයි අපිට එහෙම වුණොත් මේ ජීවිතය අවිද්‍යාව සංඛාර නැහැ එහෙම යන්න උනත් ජීවිතය අවිද්‍යාව සංඛාර ගිය ජීවිතයට යනකොට ඒ ජීවිතයේ තියෙන්නේ විඥානාව කුසලතර පස්සේ වේදනා කියන ටිකකුයි. ඇයි ඒක පෙර අවිද්‍යා සංකාරය නිසා ගිය ජීවිතයට. ඉතින් ප්‍රශ්නේ කායේ. එන්නේ දැන් මේ වගේම සිද්ධියක් නේද උගල ගිය ජීවිතේ තිබිලා තියෙන්නේ. එතන ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ බසක නාම රූප වල ආයතන හදලා තියෙන ඒටි ඉස්සෙල්ලා අවිද්‍යා සංකාරය නිසා. ඒටි ඉස්සෙල්ලා ජීවිතේ ගියහම ඔහොම ඔහොම අපි හැම නැල්ලාව පාගන්න පාගන්න ඉස්සරහට යනවා වගේ අවිද්‍යාව ටික ටික ටික ඉස්සරහට යයි. අපි අවිද්‍යාව නැති කරන්න පටන් ගන්නෙ කොතනින්ද කියන තැනක් අපිට හම්බ වෙන්නේ නැති. මේ උත්තර ගත්තොත්. දැනට අපිට අස්මට්ටමට කෙනේ හරි පෙර ජීවිතය අවිද්‍යා සංකාරය කියලා කියන්න පුළුවන්. නමුත් පෙර ජීවිතය අවිද්‍යා සංකාරය කියලා කියන තැන බැලුවොත් එතනද තිබිලා තියෙන මේ වගේ ධර්මතා පහක්. ඒට ඒට ඉස්සර ජීවිතයක අවිද්‍යා සංකාරය නිසා. කියලා මෙහෙම මෙහෙම මෙහෙම චක්‍රේ උඩට යනවා නේද? එතකොට අන්තිමට ගත්තාම කවදාම හරි දවසක අවිද්‍යා සංකාරය නිසා අංග 9කින් තමයි කැරකිලා තියෙන්නේ. අංග 9යි තිබිලා තියෙන්නේ. ඇයි දැන් තේරෙනවද කියන්නේ? හරි. ඒක ඊගාව දුසි. ඊගාවට මෙතන ප්‍රාණ කර්මයට හටගත් විඥානාව ප්‍රාණ පස්ස වේදනා නම් මේ වේදනාව බලාගෙන තණ්හා උපාදානය භවයේ ඇති වෙනවා නම් අපි කොහකට හිත තියලාද සසරේ මිදෙන්නේ කෙලෙස් නැති කරන්නේ? දැන් මම කියන්නේ යථාර්ථ වශයෙන් පවතින ස්කන්ධ ටික නම් මෙච්චර නම් තියෙන්නේ. ඒ ටික අපිට කෙලෙස් ඇති වෙනවා නම් කෙලෙස් වලට හිතයි නම් අපිට ගොඩ යන්න තැනක් නැහැ. මාර්ගය උපදවා ගන්න අපි මොන තැනකට හිත තියලාද? එතකොට එහෙම ගත්තාම මෙහෙම ගත්තාම මේකෙ ඇදී අර්ථයේ දෝෂයක් තියෙනවා මේ පෙළ මෙහෙම තිබුණාට මේකේ අර්ථය ගන්න ඕන මෙන්න මෙහෙමයි කියන කාරණාව මතක් කරගන්න එතන ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියලා ධර්මතා දෙකක් තියෙනවා මේක ඇත්තට පරිදහම්පාදී විභජ්‍යවාදී පෙන්විය යුතු ධර්මතාවයක් එතකොට ඒක එක එක න්‍යායන් අපි කියමු අපිට දැන් මුළු තන කෝණේ නිසා අපි ගන්නවා පෙර අවිද්‍යා කර්ම නිසා ගන්න පෙර අවිද්‍යා කර්ම නිසා මේ විඥානයේ මෞකසට වැසගත්තාම නාම රූප හැදුනා නාම රූප නිසා ආයතන හැකන දිවනාසේ ශරීරයේ ආයතන ටික හැදුනා ආයතන ටිකට බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මයේ ස්පර්ශ වීම නිසා වේදනාවන් හටගත්තා. මෙන්න මෙතෙන්ට එනකම් පුරාණ කර්මයට හටගත්ත විපාකයයි. තව පැත්තකින් ගත්තොත් දැන් අපිට ඇහැට රූපයක් පේනවා කියන මට්ටම. එතකොට දැන් ඇහැට රූප පේන්නේ බාහිර තියෙන නිමිත්තකින් දැනෙන්නේ ඇහැ ඇතුළේ නිමිත්තයි. එතකොට රූප වෙනකොට රූපයක් පේනවා කියන එකට මේ ඉස්සරහින් බලන්න එපා. ආධ්‍යාත්මික පැත්තෙන් බලන්න විඤ්ඤාණ වල නාම රූප හැදිලා ඇහැ දුන්න නිසා ස්පර්ශ වෙලා වේදනාවක් එනවා. තේරුණා නේද? එතකොට මේ වේදනාවේ ස්වභාවය තමයි සීමා නොකරලද මනසකින් අරමුණු කෙනෙන්නේ. ඇහැට පෙනෙන රූප සීමා නොකරන අද මට්ටම. මොනෝක තමයි පුරාණ ධර්මයට හටගත්තු විපාක ටිකේ ඇත්ත. ඊට පස්සේ දැන් මේ පේන දේ මෙතනදී මේ වේදනාව හම්බෙච්ච ගාම කෙලිම තණ්හාව ඇති වෙන්නේ නැහැ. මෙතන මේ විඥානාම කුසලයන් පස්ස වේදනා කියන ධර්මතා පහේ ඇත්ත ඇති ඇති නොදන්නා වූ අවිද්‍යාව කියලා වර්තමානයේ අවිද්‍යාවක් හැදෙනවා. ඇත්ත ඇති ඇති නොදන්නා වූ අවිද්‍යාව නිසා පිනෙන රූපයට සද්දය, ගන්ධ, රූපාරමණම්වා, සද්දාරමණම්වා, ගන්ධාරමණම්වා, රසාරමණම්වා, පොට්ටපාරමණම්වා, ධම්මාරමණම්වා, යං යම්වා, පනාරබ්බ කියලා දැන් ඔය සිත් උපතන්නේ අපි කියමු දැන් කර්මසිතක් ගත්තොත් යස්මින් සමේ කාමවස කාමවචර කුසල චිත්තම් උප්පන්න හොති සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික. ඒ කියන්නේ යම් කලක සෝමනස් සහගතව නුවණින් යුක්ත වූ අනුන්ගේ මෙහෙයවීමකින් තොර කුසල් සිත උපදිනේද එන්නන මොකද රූප ආරම්භ කොහොමද රූපය ආරම්භ කරගෙන හෝ සද්ද ආරම්භ කරගෙන හෝ ගන්ධය ආරම්භ කරගෙන හෝ රසය ආරම්භ කරගෙන හෝ ස්පර්ශය අරමුණු කරගෙන කියලා. එතකොට රූපය අරමුණු කරනකොට රූපයේ ඇත්ත නොදන්නාකම නිසා ඇත්ත නොදන්නාකම නිසා ආ මේ සත්වයක් මේ පුද්ගලයෙක් නේ කියලා අපි හිතනවා කියනකොට චේතනාවක් පහළ කරගන්නවා කියමු. දැන් ඇස් ඉදිරියට රූපයක් හම්බ වුණා. ඇහැ සවිඥානිකයි සවිඥානිකයට රූප දෙතුන් නිසා සිත් පහළලා දැන් මේ රූපයක් පේනවා. ඒ ටික පුරාණ කර්මයට යයිටි යථාර්ථය. ඒ පේන දේ අරඹයා ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසා පින්නන දේ අද අපි කර්මයක් රැස් කර ගන්නවා නැත්නම් මේ වෙන දේ අරබය සත්‍ය කුකිලෙක් කියලා හිතනවා ඒක තමයි අපි කියන්නේ අවිද්‍ය සංකාර කියලා. හිතුවාම මේ අවිද්‍ය සංකාරය මෙතන ප්‍රතිසන්දි මට්ටමේදී තියෙන්නේ මේ විඥාණය මේ සංකාරය දිහා බලාගෙන. ඒ කියන්නේ ප්‍රතිසන්දි මට්ටමේදී මේ පැත්තේ නිමිති මොකුත් නැති හින්දා පෙර ජීවිතයේ කර්ම නිමිත්ත එල්බගෙන තමයි තාම මව කුසේ ජීවත් වෙන්නේ. ආයතන හැදෙන කම්ම මෙතනදී පෙර විද්‍යා සංකාරයේ අසුර කරගෙනයි පවතින්නේ. මේ ආයතන ටික මුහුකුරා ගියාට පස්සේ වර්තමාන අවිද්‍යාවෙන් කර්ම රැස් කරන්න ගත්තට පස්සේ මේ විඥානයේ ටංගල් මේ කර්මය අසුර කරනවා. මේ අවිද්‍යා සංකාරය අසුර කරනවා. අද. එතකොට වර්තමාන අවිද්‍යා සංකාරය නිසා දැන් මේ විඥානාවුසලයන් පස්සේ වේදනාව කියන ටික පවතින. ඒකයි දැන් ඕගලන්ට ඕනනම් බලන්න අපි කියමු දැන් ඇස් ඉදිරි පිට රූපයක් වෙනවා. ඒකේ අසවරගත්තු රූපය ඇත්ත ඇති අපි නිකමට තේරෙනවා අසුභ කියලා. අසුභ ස්වභාවය දන්නේ නැති හින්දා සුභයි කියලා අපි හිතනවා. නොදන්නාකම නිසා සුභයි කියලා හිතනවා. හිතනකොට රාග සිතක් ඇති වෙනවා. රාග සිතක් ඇති වුණොත් මේ ආයතන ටික ඔක්කොම වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා නේද? එතකොට දැන් මේ මුළු ශරීරයම වෙනස් වුනේ පෙර කර්මයකටද මේ කර්මයටද? එතකොට මේ අවිද්‍යා සංකාරය නිසා දැන් මේ ප්‍රතිසන්දියේදී තිබුණ මේ අවිද්‍යා සංකාරය බලාගෙන නමුත් ආයතන ටික පරිහරණය කළා දැන් වර්තමානයේ බාහිරින් අරමුණු ගන්න පටන් ගත්තට පස්සේ ඒ අරමුණු වල ඇත්ත නොදන්නා කම නිසා ඇති කරගන්න චේතනාව උදව් වෙනවා මෙන්න මේ ආයතන ටික ඊට පස්සේ මෙතන ඉඳගෙන මෙයා මොකද කරන්නේ මේ කර්මණු කර කර මේ මේ නිරුද්ධ වෙච්ච මේ චේතනාව නැත්තම් වර්තමාන කර්ම නිමිත්ත ඇසුරු කරගෙන තමයි හිත හිත තමයි මෙතන ඉන්නේ එතකොට මේ අවිද්‍යාවෙන් අද ඇති කරගන්න කර්ම නිමිත්ත කාමවචරයි නම් මෙතන විඥානය කාමවචරයි ඒ සිතේ මට්ටමට හැදෙන නාම රූප කාමවචරයි ආයතන ටිකක් කාමවචරයි ස්පර්ශ කාමවචරයි වේදනා කාමවචරයි ඒ වේදනාවට තණ්හා කළොත් උපාදාන වුණොත් කාම රූප තණ්හාව තියෙන්නේ කාම උපාදානය තියෙන්නේ කාම භවය යාට රැස් වෙන්නේ ජාතිය නැවත කාම භවය ඊට පස්සේ පුරාණ කර්මයට හටගත්ත විඥානාම සායතන පස්ස වේදනා කියන ටිකේ යම් නැත්තක් දැකලා රූපයේ ඇත්ත දැකලා නාම ධර්මයන්ගේ අවිද්‍යාව ඉතුරු කළා ඉතුරු වුණත් එයාට මේ අවිද්‍යාවේ අදුකම මත රූපවචර කර්මයක් රැස් කරගන්න පුළුවන්. රූප අද රූපවචර කර්මයක් රැස් කරගත්තොත් මේ විඥානාම රුසලාතන පස්ස වේදනා ටික ඔක්කොම රූපවචර වෙනවා. අපි කියමු මෙතන ඇති වෙන වේදනාව ධ්‍යාන මට්ටමේ සැපයක්. කාය මොල් කරගෙන හිතයි කයයි දෙකම සැප සහගතයි කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. එතකොට රූපවචර මට්ටමේ වේදනාව. ඒ වේදනාවට රූපාවචර මට්ටමේ වේදනාවකට තණ්හා කළොත් ඒකත් කාම තණ්හාවමයි ඊට පස්සේ මෙතන භවය හැදෙනවා මොකද රූප භවය. ජාතිය රූප භවය. ඊට පස්සේ මේ විඥාන නාම කුසලයතර පස්ස වේදනා කියන ටිකේ අවිද්‍යාව ගොඩක් අඩුයි. ඒ අඩුවීම මත අවිද්‍යාව තියෙනවා. ඒ මත මෙතන සංකාරී ආනිජ්ජාති සංකාරයක් වුණොත් අරූපවචර මට්ටමේ කර්මයක් වුණොත්. මේ කර්ම නිමිත්ත බලාගෙන තමයි හිත හිතා හිත හිතා ඉන්නේ. එතන භවංග මට්ටමේ සිත. එතකොට ඒ සිතේ විදිහට නාම රූප ආයතන ටික ඔක්කොම හැදෙනවා. එතකොට ඒ ඇති වෙන වේදනාව අරූපවචර මට්ටමේ වේදනාවක් වෙනවා. වේදනාවක් වුණාම ඒ වේදනාවට තණ්හා කළොත් මේ වේදනාවට තණ්හා කළොත් මොකද වෙන්නේ ඒ කාම භවය කාමයේමයි කාම උපාදානෙමයි තියෙන්නේ භවය අරූප භවය වෙනවා ජාතිය අරූප භවය වෙනවා එතකොට මෙතන අද අවිද්‍යා සංඛාරය මත මේ විඥාන නාම රූප ලක්ෂණ පස වේදනා කියන ටික වෙනස් කරගෙනයි අපි තණ්හා උපාදාන වෙන්නේ තේරුණාද කියන්නේ එතකොට යම් කිසි කෙනෙකුට මේ විඥානාවුල් සලආයතන පස්ස වේදනා කියන ටිකේ ඇත්ත ඇති ඇති දැකලා අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු කරගන්නේ නැත්තම් ඒ වෙන්නේ සංඛාර නිරෝධ වෙනවා. සංඛාර නිරෝධ වුණොත් මේ විඥානාවුල් සලආයතන පස්ස වේදනා කියන ටික කාමාවචරව රූපවචරව අරූපවචරව හම්බ වෙන්නේ නැහැ. එතකොට තණ්හා උපාදානෙ යෙදෙන්නේ නැහැ. එහෙම වුණොත් භවය නැහැ. එහෙම වුණොත් නැවත ඉපදීම නැහැ. ඉපදීම නැහැ. එතකොට මෙතන මේ ටිකේ ඇත්ත දන්නාකම හා නොදන්නාකම කියන්නේ. දැන් අපි උදේ කතා කළාම කතා කළානේ පටිසම්පාදේ ජරා මරණයට හේතු ජාතිය, ජාතිට හේතුව භවය, භවයට හේතු උපාදානය, උපාදානයට හේතු තණ්හාව, තණ්හාවට හේතු වේදනාව, වේදනාවට හේතු පස්සේ, පස්සේට හේතු ආයතන, ආයතන හේතු නාම රූප, නාම රූප හේතු විඥානේ, විඥානයේ හේතු සංඛාරණ මේකයි ගන්නේ. සංඛාරයට හේතුව අවිද්‍යාව. එතකොට උන්න අවිද්‍යාව තිබුණොත් සංඛාර වෙනවමයි විඥානාම තලත්න පස්ස වේදනා වෙනවමයි තණ්හා උපාදාන භව හැදෙනවමයි ජාති ජරා මරණ කියන එක වෙනවමයි කියන එක මෙතන තිතුරු කළොත් නවත්තන්නව බෑ මෙතන නතර වෙලා තියෙනවා. භවය නිරුද්ධ වෙන්න නම් ජරා මරණ දුක නිරුද්ධ වෙන්න නම් ජාති නිරුද්ධ වෙන්න ඕනේ. ජාති නිරුද්ධ වෙන්න නම් භවය නිරුද්ධ වෙන්න ඕනේ. භවය නිරුද්ධ වෙන්න නම් උපාදාන නිරුද්ධ වෙන්න. උපාදාන නිරුද්ධ වෙන්න නම් තණ්හාව නිරුද්ධ වෙන්න නම් තණ්හාව නිරුද්ධ වෙන්න නම් වේදනාව වේදනාව නිරුද්ධ වෙන්න නම් පස්සය පස්සය නිරුද්ධ වෙන්න නම් සලායතන සලායතන නිරුද්ධ වෙන්න නම් නාම රූප නිරුද්ධ වෙන්න නම් විඥාන නිරුද්ධ වෙන්න නම් සංකාර සංකාර නිරුද්ධ වෙන්න නම් ආවේ අද අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොකොට නැති කිරීමෙන් සංකාර දෝධ විඥාන නිරෝධ නාම රූප කලාචන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති නිරෝධ ජරා මරණ සෝක දුක් දුම්ස් පායසන්නේ විඥාන්ති කියන විදිහට මේක හැදින්නවා මොකද මේ වේදනා මෙතන විද්‍යාව හා අවිද්‍යාව විද්‍යාව හා අවිද්‍යාව කියන කාරණාව ඇසුරු කරගෙන පවතින්නේ පුරාණ කර්මයට හටගත්ත ටිකමයි මෙතන හොයාගන්න බැරි දැන් ලෝකෙට ඕකයි සිද්ධිය. පුරාණ කර්මයටම ඒ කියන්නේ පරණ වයින් බෝතලයටම අලුතෙන් වයින් පුරවලා වගේ සිද්ධියක් මේ තියෙන්නේ. දැන් බෝතලේ වයින් නැහැ. ඒත් බෝතලේ තියෙනවා. ඒකටම අලුතෙන් පිළිවෙම අරක වගේමයි දෙන්නේ. නේද? දැන් පෙර අවිද්‍යා සංඛාරයට හටගත් විඥානාමෘත ආයතන පස්ස වේදනා කියන ටික ගත්තාම කාම ධාතුවේ ඉපදුනා. තාම කාමයේ නැහැ. රූපාවචරත් නැහැ අරූපාවචරත් නැහැ ඒ ටික විතරක් තිබුණොත් අලුතෙන් කර්ම මුකුත් නැහැ මේ සම්පූර්ණ අපිට මෙන්න මේ ටික විතරක් පරිහරණය කරන්න පුළුවන් වුණොත් පුරාණ කර්මයේ විද මට්ටමේ විද විද ඉන්න පුළුවන් නම් කෙනෙකුට මේ මට්ටමේ ඇත්ත දකින්න පුළුවන් නම් කර්ම රැස් වෙන්නේ නැහැ මොකද මේ මට්ටමේ හම්බ වෙන්නේ සත්පුද්ගලියෝ නෙමෙයි චිත්තජයසික රූප කියන ටිකක් තියෙනවා චිත්තචෛතසික රූප කියන ටිකක් මෙතන ඇත්ත. මේ ඇත්ත දැක්කොත් අවිද්‍යාව කියන එක නැති වෙනවා. එතකොට මෙතනදී දැන් මේ පටිච්චසමුපාද චක්‍රයේ අවිද්‍යාවට පතිත වුණේ පුරාණ කර්මෙන් හටගත්ත ස්කන්ධ ටික. දැන් අවිද්‍යාව ඇති වෙන්න තැනක් තියෙන්න බෑ නේද? අවිද්‍යාව කියනකොට ඇත්ත නොදකීම මොකේ ඇත්ත නොදකීම? පුරාණ කර්මෙන් හටගත්ත විඥානාමෘත ආයතන පස්ස වේදනා කියන ටිකේ. අපි මෙහෙම කිව්වොත් දැන් පුරාණ කර්මෙන් මම උපන්නේ නැහැ. සත්වයක් උපන්නේ නැහැ. පුද්ගලයෙක් උපන්නේ නැහැ. පුරාණ කර්මෙන් හටගත්ත විඥානය නිසා නාම රූප වෙලා ආයතන හැදිලා ආයතනයේට රූප ස්පර්ශ වීම නිසා දැන් මේ චක්කු සංපස්සජා වේදනාවක් පහළ වෙනවා. දැන් මේක පේනවා. පේනකොට මේ ඇත්ත නොදන්නා කම නිසා මම කියලා හිතනවා. තේරුණාද? මම කියලා හිතලා ඒකට කැමැත්තෙන් හිතලා මේ චිත්ත විකේ භවංග වෙනවා. භවංග වුණාට භවංග සිතට මේ චිත්ත විති අවසන් වීමත් එක්කම ඊගාව සිතට ආරමුණු වෙන්නේ මොකද්ද? අර අතහැරිච්ච කර්ම නිමිත්ත. අර මම කියපු එක තමයි දැන් ඇතුලෙන් හිතේ හිතා හිතේ හිතා හිතේ එයා. දැන් පරණේව නැහැ එයාට හිතන්න. එතකොට එහෙම හිත හිතා ඉන්නකොට දැන් ඒ හිතනවා කියලා කියන්නේ සිතක් උපදිනකොට ඒ සිතේ නාම ධර්ම තියෙනවා. ඒ නාම ධර්ම වලට අනුව රූපේ හැදෙනවා. හැදෙනකොට මේ ආයතන ටික ආයෙත් පිහිටනවා. ආයතන පිහිටනකොට ආයෙත් රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ගැටෙනවා. ගැටුනහම ආයතයේ ඇත්ත නොදන්නා කම නිසා ඔන්න බෝතලයක් කියලා හිතනවා. කියන්නේ ඔන්න දැන් බෝතලයක් කියලා හිතුවා චිත්ත විද්‍ය නිරුද්ධ වුණාම දැන් ඊගාව සිත භවංග සිත බෝතලයක් බෝතලයක් කියන එක හිත හිතා ඉන්නවා. කොහොමද කියන්නේ? එකම හිතක් නැහැ. ඒකයි පරම්පරාවෙන් එන හිතක් නැහැ. අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට පටිච්චසමුප්පාද සිද්ධාන්තයක් වෙන්නේ. දැන් බෝතලයේ කිය හිතන එකට මේකයි සංවිධානය කරන්නේ. ආයතන ටික පිටිනවා. ආයතන ටික ප්‍රසාද ටික උපවත් වෙනවා. ඔන්න ප්‍රසාද ටිකට ආයෙත් සද්දයක් ගැටෙනවා. සද්දයක් ගැටෙනකොට ඒ සද්දයත් නොදන්නා කම නිසා බල්ලෙක් කෑ ගන්නවද කොහෙද කියලා අපි හිතුව කියන්නද? කන සද්දයත් එක නිරුද්ධ වෙනවා. බල්ලෙක් කෑ ගන්නවා, බල්ලෙක් කෑ ගන්නවා කියන ටික අපි හිතනවා කියනකො දැන් අපිට තේරෙන්නේ නැහැ. හිතනකොට දැන් ඔන්න ඒ සිද්ධියට කය සමිඥා හිතනකොට දැන් ඊට අනුව තමයි නාම රූප වල ආයතන ටික හැදෙන්නේ. මේ වගේ මේ විඥානය නිසා නාම රූප වල ආයතන ටික හැදුනහම ප්‍රසාද ටික පිළිතියා. ඒ ප්‍රසාදයෙන් යමක් ස්පර්ශ වෙලා ඒ අරමුණ බින්දු. ඒක එච්චරයි. විඳින දේ අරඹය අපි මොන හරි දෙයක් හිතන්න කියන්න කරන්නේ ගියොත් මේ පිනින දේ නිරුද්ධ වුණාට ඒ හිතපු කියපු කරපු දේ අල්ලගෙන නැවත භවංග සිතපු දේ ඉතිත් ඒකේ අවසන් වුණාට එතකොට භවංග මට්ටම පවතින්නේ ඒක කර්ම භවය කියලා භවංග කියලා කියන්නේ මොකේද? භවයේ අංගයක් වූ සිත. දැන් මේ අවිද්‍යාවෙන් හටගත්ත මේ කර්ම භවයේ පවත්තන අංගයක් කියලා මේ සිත තියෙන්නේ දැන්. ඕගලන්ට මේ මිනිස්සු ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, ඉඩකඩම් තියෙනවා කියලා ඇයි මේ තේරෙන්නේ? දැකපු අහපු දේවල් එයා ඇතුලෙන් හිත හිතා හිත හිතා හිත හිතා ඉන්න හින්දා මේව ඔක්කොම තියෙන වගේ ඔයගලන්ට තේරෙන ඔය භවංග සිතේ කෘත්‍ය වැඩි. මේ කාම භවය කියන්නේ ඔයගලන්ට හදලා තියෙන ඒ හින්දා. එහෙම හිතනකොට ආයෙත් ඇහැකන දිවනාසය ශරීරය කියන මේ ටික ආයෙ සවිඥානික. සවිඥානික රූපයක් ඇහැට ගැටෙනකොට මොකද වෙන්නේ? දැන් භවංග උපකාරයත් ලැබෙනවා. ආපහු ඒ අරබය යමක් හිතුවහම පෙනෙන එක නිරුද්ධ වෙනවා. හිතපියක ආයෙත් අර සිහි කරන කොටට එකතු වෙනවා. එතකොට මෙතන හිටියට මෙයා මව කුසේදී මෙතන හිටියේ මේ පෙර ජීවිතයේ හටගත්ත කර්ම නැමැති සිහි කර කර සිහි කර කර තමයි මව කුසේදී මේ පැත්තෙන් අරමුණු ගන්න තාක්ම මෙයාට අවිද්‍යා සංකාරය උනේ මේ මෙයා. එයා හරියට මේ අර සහය දුවන්නේ අපි ඔය. මුල අතට දින ඒ වගේ වැඩක් මේ. මෙයා අවිද්‍යාවෙන් කර්ම ටිකේ විඥානාවු සලකන පස්සේ වේදනා කියන මේ ටික ගෙනත් දුන්නා. තාම උපකාර කරන මෙයාට කෙනෙක් නැති හින්දා පිටක් කරන නැති හින්දා මේගොල්ලන්ගේ උපකාරය ලැබෙනවා. උපකාරය ලැබෙනවා. ඉද පරිපක්කිත ආයතනාන මේ ආයතන මොහ පුරා යෑමෙන් පස්සේ මෝහෝ අවිද්‍යාව. හොඳට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතේ හේතෝ පංච ඉදානි බලපංචකං ඉදානි හේතෝ පංච ආයතින් බලපංචකං අතීත බල පහක් නිසා වර්තමාන බල පහක් වර්තමාන හේතු පහක් නිසා අනාගත බල පහක් අතීතේ හේතෝ පංච අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව ඇයි විඥානාංග තලයෙන් පස්සේ විතර ගන්න නැත්තේ ඒ වෙතනම නිරුද්ධ වෙන ඒ අවිද්‍යා සංකාරයේ ඒක පෙර හටගත්ත විඥාන නාම රූප රාජන පස්ස වේදනා ටිකමයි මෙයා මෙයාට ඕන විදිහට හදාගෙන තියෙන්නේ. ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. නමුත් මෙතෙන්ට එන්න උද්දව වෙලා තියෙන්නේ මේ කෙලස් ටිකයි කර්ම ටිකයි විතරයි. මම කියන එක තේරුණාද? පෙර අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන අතීතයේ හේතු පංච. මේ අතීත ධර්මතා හේතු පහ. ඉදානි බල පංචකම් මේ දැන් අල පහට හේතුන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන්නේ. ඉදානි හේතුව පංච දැන් මේ මේ පහ ආරම්භය මේ ටික ආරම්භය අද අවිද්‍යා සංඛාර කියලා තණ්හා උපාදාන කියන ටික භව කියන පහය දෙනවා. යෙදෙන්නේ මේ විපාකයට පෙරටයි පසුවටයි. මේ ටික කර්ම මේ ටික කෙලෙස්. එතකොට අවිද්‍යා කර්මයෙන් විඥානාම රූපසලයන් පස්ස වේදනා රත්තරන් රිදී මුතු මැණික් දරුවෙක් බවට පත් කළා. ඊට පස්සේ දරුවෙක් දකින්නකොට ඇති වෙන වේදනාව රණ්ඩුදී බලනකොට ඇති වෙන වේදනාව ගියක් දොරක් දකින්නකොට ඇති වෙන වේදනාව බවට පත් කරලා තියෙන දැන් මේ ස්කන්ධ නිසා එන වේදනාව නෙවෙයි මෙයා මේ චේතනාව වෙනස් කරන්නේ මේ මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් කාරණා දෙකක් කරනවා මෙතන ඇත්ත ටික නොපෙන්නන ස්කන්ධ ටික වැරද්දක් ඇති කරනවා මේ මිනිස්සෙක් සත්වයක් නේ කියලා හිතවනවා හිතුවාම මිනිස්සෙක් සත්වයක් දැන ගන්න දකින්න ස්කන්ධ ටිකක් තමයි මේ තියෙන්නේ. ආයතන ටිකේ. මනුස්සයෙක් සත්වයෙක් දකින්නවා කියන තැනකින් තමයි ඔයගලන්ට වේදනාව හම්බ වෙන්නේ. දබෝධය බලනවා. එතකොට දරුවට කැමති තණ්හාව. එතකොට කාම උපාදාන. ඔයගලන්ට කාම භවය හම්බ වෙනවා. කාම භවයේ ජාතිය කියන කාරණාව ලැබෙනවා. එතකොට මෙතනදී මේ අවිද්‍යා සංඛාර කියන අවිද්‍යා සංඛාර කියන ටික ප්‍රතිසන්දි ටිකේ ඇත්ත නොපෙන්න මෙයාට ඕනෙ මට්ටමට මේ ටික වෙනස් කළා මේ විඥානාවක බලාගෙන පස්ස වේදනා කියන ටිකට ඉස්සරහට මෙයා යෙදෙනවා මෙයා වෙනස් කරනවා පසුව යෙදෙනවා ඒ තමන් හදාගත්ත දෙයට තණ්හා උපාදාන වෙනවා. මේක කෙලෙස්. මේක කර්ම. කර්ම වට්ටිය, විපාක වට්ටිය, කෙලෙස් වට්ටිය කියලා මේක තුනකට බෙදෙනවා. එතකොට දැන් මෙයා මේ දරුවෙක් දැක්කහම තණ්හා කරනවා කියන ටික හම්බුනේ ප්‍රතිසන්දියෙන් නෙමෙයි. මේ දැන් වර්තමාන කාරණය. වර්තමාන කාරණය. රන් රෙදි මුතුමැණික් වලින් සැප දුක් විඳින්න පුළුවන්කම හම්බුනේ වර්තමාන කාරණය. යුවල් දොරල් ඉඩකඩම් වලින් සැප විඳින්න පුළුවන්කම හම්බුනේ වර්තමාන අවිද්‍යා සංකාරයෙන් මේ ආයතන ටික වෙනස් කරලා ඕගොල්ලෝ මේ රූප වෙනස් කරලා පෙන්නලා තියෙනවා. තේරුණාද? එතකොට ඒ ඒ ඒ නිසා මේ වේදනාව කාමවචර මට්ටම එකක් වුණේ. මෙතන අවිද්‍යාව කියන එකේ අඩුවෙඩිකම් මත හැම වෙලෙම කර්මය කියන එකේ අඩුවෙඩිකම් වෙනවා. මේ අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර අනිත්‍යපි සංකාර වෙන්න පුළුවන්. මෙහෙම වුණොත් ඒ ඒ මට්ටමට මේ විඤ්ඤාණාංග සායතන පස්සේ වෙනවා ඊට අනුගතව පවතිනවා. ඊට පස්සේ ඒ කර්ම නිමිත්ත අරබය තණ්හා උපාදාන වශයෙන් සමුදාචාර වශයෙන් කායතන පරිහරණය කරනකොට පවතිනවා මේ අවිද්‍යාවෙන් රැස් කරගෙන කර්ම අවිද්‍යා කර්මයන්ගෙන් උපද්දපු රූපයක් තියෙන ওই රූපේ විතරයි ඔයගලන්ට මරණාසන්න මොහොතේ සිහි වෙන්නේ සිහි වෙනකොට ඒ රූපෙට තියෙන තණ්හාවෙන් තමයි ඒ රූපෙට උපාදාන වෙලා නැවත භවයට ඉපදිනු කියලා එතකොට මෙතන නියම විදිහට පටිච්චසම්පාදයේ විස්තර කරද්දී අපිට අර විදිහට ගන්නෙ නැහැ. ඒ කියන්නේ පුරාණ කර්මයෙන් හටගත්ත වේදනාවට තණ්හා උපාදාන වෙලා තියෙනව නෙවෙයි. කිසිම වෙලාවක. වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියන ධර්මතාවය හරි. තේරෙනවද? මේ තණ්හාව ඇති වුණා නම් ඇති උනේ වේදනාව නිසාමයි. වේදනාව ඇති වුණා නම් මේ උපාදාන ඇති වුණා නම් ඇති උනේ තණ්හාව නිසාමයි. භවය ඇති වුණා නම් ඇති උනේ උපාදාන නිසාමයි. ජාති ඇති වුණා නම් ඇති උනේ භවය නිසාමයි කියන ධර්මතාවය හරි. නමුත් ගන්න අර්ථය අපි ගන්නදී අපි ගන්නේ මේ තණ්හාව පුරාණ හටගත් වේදනාවටයි තණ්හා කරන්නේ කියලා අපි ගන්නේ. නමුත් මම කියන්නේ පුරාණයෙන් හටගත්තු වේදනාව කියන තැන අයිති තණ්හාවට සම්බන්ධ වෙලා නෙමෙයි අවිද්‍යාවට සම්බන්ධ වෙලා කියලා කියන්නේ. පුරාණ ධර්මයෙන් හටගත්ත දැන් ඉස්සෙල්ලාම දැන් ඉස්සෙල්ලාම හටගත්ත අපි කියමු විඥාන නාම රූප සලආයතන පස් වේදනා කියන ටික යෙදලා වැයවිලා රූපයක් නෑ ඉදිරිපිට දෙන්නේ. හරිද? දැන් ඒ එනකොට ඇහැට පුළුවන්කම තියෙන්නේ රූපේ සත්‍ය පුද්ගල විවල් දුර්වල උපද්දවන්න හදන්න ඇහැට බෑ. ඇහැට පුළුවන් වර්ණ සටහනක් හදලා පෙන්වන්න විතරවම. අපි කියමු මෙතන චක්කු සංපස්සජා වේදනා කියනකොට වර්ණ සටහනක් හම්බ වෙච්ච රූපය නිමිත්ත විතරවම යන්නේ යථාර්ථයෙන් පුරාණ කර්මෙන් හටගත්ත. හරිද? චිත්‍රයක් එන්නේ. ඒකේ චිත්‍ර මට්ටම අපේ මනසේ නැති නිසා ඇත්ත නොදන්නා කම නිසා අපි මොකද කරන්නේ හරි ලස්සන ගයක් නේ හරි ලස්සන ළමයෙක් නේ කියලා හිතනවා. තේරුණාද? දැන් හිතුවාම මේ සංඛාරයෙන් මොකද කරන්නේ? මෙහෙම හිතුවාම මේ සංඛාරය නිසා නිසාම ඊගාට මෙතන උපදින විඥානය කියන එකට අනුග්‍රහය ලැබෙන්නේ. ඒ කියන්නේ මෙතන අපි කියමු දරුවා gedara කියන කාරණාවනේ අපි හිතියෝග කාරණය. ඒ සිත එකොද නිරුද්ධ වෙනකොට භවංග මට්ටමේ සිත මේ කර්ම නිමිත්ත බලාගෙනයි තියෙන්නේ දරුවා gedara කියන කාරණාව හිතන්න තමයි හිතනකොට තමයි දැන් ආයෙත් විඥානාවුන් සලයතන පස්ස වේදනාව කියලා දැන් වේදනාවක් එන්නේ වේදනාව එනවත් එක්කම අපිට දැනෙන්නේ දරුවා පෙනෙනවා වගේ තැනකදී තණ්හාව කියන කී දෙම යෙදෙනවා. දැන් මේ අවිද්‍යා සංඛාරයේ තියෙද්දී මේ ආයතන වලට යමක් ගැටුණට ඇත්තෙන් ඉඳලා මෙයාව එළියට පයින්. ඇහැට රූප ගැටෙනකොටම ඇතුලේ තියෙන එක කියලා ඉස්සරහට එනවා. මනෝද්වාර වජ්ජන කියලා එකක් කරනවා නේද? දැන් ඇහැට යමක් ගැටෙනකොට ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට රූපේ හම්බ වෙනකොටම මොකද වෙන්නේ? මනෝද්වාර වජ්ජන කියලා කියන්නේ මෙයා උපදින්න කලින් මෙයාව සිහි කළා මෙයා උපදිනවා. දැන් අපි මේක චක්කු විඥානය නම් මෙයාගේ අනුග්‍රහය ලබාගෙන මේ මේ ටික උපදින්නේ. මේ ටික විපාක වුණාට මෙයාව උපදලා තියෙන්නේ මෙයාමයි. ඒ නිසා දේරුණ දෙකේ. ඒ කියන්නේ දැන් ඔබ තමයි ගැඹුරු කියන්නේ.

දරුවා කියලා මම හිතුවොත් අපි කියමු රූපය ඇහැ රූප චක්කු විඥාන කියන මේ ටික බලාගෙන ඔන්න රූපයක් හම්බ වෙන්නේ පුරාණ ධර්මයෙන් හටගත්ත. හරිද? රූපය එල්බගෙන ආ මේ අහවල් දරුවා නේද එයා මේ මෙහෙම කෙනෙක් නේද අනේ ළමයා හොඳයි කියලා මම හිතන්න හදනකොටම මේ පැත්ත සවිඥානික වෙනවා දැන්. ඕගොල්ලෝ රූපයක් ඇස් ඉදිරි පිට තියාගෙන රාග සහගතව මොනවා හරි හිතුවොත් මේ රූපය ඇස් වලින් එල්බගෙන නම් මේ ශරීරය වෙනස් වෙනව නේද? වෙනස් වෙනවා. ඔගොල්ලෝ මොනවා හරි රූපයක් එල්බගෙන ද්වේෂ සහගතව අකමැත්තෙන් පටිගය ඇති වෙන විදිහට හිතුවොත් දැන් ඔන්න පේන රූපය ඇත්ත වෙන එකක්. ඒකේ ඇත්ත නොදන්නා කම නොදන්නා කම නිසා පුද්ගලයේ කෙනෙක් කියන අදහස ඇති කරගෙන මට මෙහෙම කිව්වා නේද මෙහෙම කළා නේද කියලා අකමැත්තෙන් හිතනකොට දැන් ඔන්න අවිද්‍යාවපච්චය සංඛාරයක් නේ. දැන් මේ සංඛාරපච්චය විඥානං කියලා මේ සංඛාරය නිසා මේ කර්මසිත නිසා ඒකම මේ මේ කයපැත්තට එකම හිත දෙපැත්තකට වැඩනවා. මේ පැත්ත බලාගෙන කර්ම නිමිත්ත කියනවා. මේ පැත්ත බලාගෙන කය හදනකොට විපාකයක් කියනවා. ප්‍රතිසන්දි විපාක කටයුතු කරනවා. ඒ සිතෙන්. දැන් මේ කය ඒ සිත තන්ව නාම රූප හැදෙනවා. ආයතන ටික පිළිටනවා. ආයතන ටික පිහිටුවාම පිහිටපු ආයතනට ආපහු ඒ රූපෙම ගැටෙනවා. ගැටෙනවත් එක්ක මේ තණ්හා උපාදාන කියන තැනකින් කෙලෙස් තියෙන හරියට ඒ පුද්ගලයා ගැනම බලනවා පුද්ගලයාට අකමැත්ත පුද්ගලයාට කැමැත්ත කියන වගේ තැනකින්මයි දැනෙන්නේ. මේ හිත වේගවත්. මෙහෙම මම අපි කියමු මල් වාස්තක කියන මේ රූපය ඇසිදිරිපිට ආවේ වර්ණ සටහනක්. තේරුණාද? ඔන්න පළවෙනිම එක ඊට පස්සේ දෙවනියට වර්ණ සටා කියන තැනක අනේ මේක මල් මල් පෝච්චියක් මල් පොකුරක් මේක කාර්නිසම් වගේ කහ පාටයි කියලා දැන් මම ටිකක් හිතනවා කියන්නකො දැන් මම හිතනකොට හිතනකම නිසා ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ රූපය හැදෙනවා හරිද මේ පැත්ත හැදෙනකොට මේ ආයතන ටික ආයෙත් පිළිටනවා පිහිටන ආයතනෙට ආයෙත් ඒ රූපෙම ගැටෙනවා. දැන් මේ ගැටිලා ඒ චක්කු විඥානෙ උපදිනකොට ඒ උපදින චක්කු විඥානයේට කර්ම නිමිත්ත වෙලා තිනකොට මම අල්පොච්චි කියන හිතේ. ඒ හිතට මුළු කයම වෙනස් කරලා නම් දැන් ආයතන ටික තියෙන්නේ ප්‍රතිසන්දි පෙර කර්මයක් බලාගෙන නෙමෙයි. දැන් මං හිත මේ හිතනකොට මයික මල් පොකුරනේ මේක හරි ලස්සනයි කියලා හිතුවා කියන්නකො. ඒ හිතනකොට මේ පැත්ත සවිඥානික වෙනවනේ. ආයතන නාම ඒ සිතේ තියෙන නාම ධර්ම වලට රූපය හැදිලා ආයතන ටික දැන් පවතිනවා කියන එක වෙන්නේ මේ සිතේ. ඒක මේ සිත පරම්පරාවෙන් යන්නේ නැහැ කියලා කියන්නේ. එකම භවංග සිතවත් එක දිගට ඉන්න එකක් නැහැ. ආයතන ටික සවිඥානික වෙනවා. සවිඥානික ආයතනට මේ රූපෙම ගැටෙනවා. එතකොට දැන් මේ විපාකයේ යනවා මේ කර්මය නිසායි කියලා. කියන දෙකේ බොහොම සියුම් ගැඹුරු සිද්ධියක්. කියන්නේ කිඹුරුයි. නෑ එහෙම උන තාත්මයි. එහෙම වෙන්නේ නැහැ. දැන් මේ ඒ වගේ මොනවා කියන්නේ බෑ. දැන් මේ මෙතන එහෙම හරි. හරි ආවම කරපු කියනවා දැන් මම තේරෙන දෙයක් කියන්න කියන්නේ එහෙම මම මගේ කතා කියනවා නෑ. පුදුදාගෙන තේරෙන්නේ කියන්නකෝ ඔන්න ලස්සන පිළිමි කෙනෙක් ඉන්නවා කියන්නකෝ ඔන්න රූපයක් ඇතිලි පිටු දැන් ඕක කනබුන ආහාරයෙන් හැදුණු කුණු කොටස් දෙකක් නාම රූප දෙකක් තියෙනවා කියන්නකෝ නමුත් අපේ ඇතිලි පිටු ආවි වර්ණ සටහන ඔය වර්ණ සටහන හැදෙන්න හේතු උනේ අපි නිකමට කියමු පෙර අවිද්‍යා කර්මයට විඥානයේ රූපයට ගතගෙන නාම රූප වෙලා ආයතන ටික හැදුනා. ඒ ආයතන ටිකටයි මේ රූප පෙවුනේ දැන්. චක්කු විඥානය පැහැදිලිද? හරි දැන් පෙනෙනවා කියන තැනින් ඒක විපාක ඉවරයි. අනේ මෙයා ලස්සන පිරිමි ළමයෙක් නේද බොහොම හොඳයි නේද කියලා දැන් ඔයගොල්ලෝ හිතනවා. හිතනවත් එක්කම ලෝභය, රාගසිත ඇති වෙනවා ඒ සිතත් එක්කම මේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ඔක්කොම වෙනස් වෙනවනේ. දැන් වෙනස් වුනේ මොකක් නිසාද? ආ දැන් එහෙනම් මේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා වර්තමාන කර්මය තමයි ආ මෙයා හොඳයි බොහොම ලස්සන කෙනෙක් මට අයිති කරගන්න තියෙනවා නම් හොඳයි ওই විදිහට දැන් හිතනවා. හරිද? දැන් අවිද්‍යාව පත්‍ය සංකාර. වර්තමාන මේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා දැන් ඇති කරගත්ත අවිද්‍යාවෙන් අටගත්ත සංකාරය තමයි මේ පුද්ගලයා හොඳයි මේ කෙනා හොඳයි හරි ලස්සනයි මෙහෙමයි කියලා රූප නිමිත්තෙන් හිතනවා. ඔන්න හිතන එක තමයි යගේ කාරණය. ඒ සංඛාරයෙන් හටගත් විඥානේ ඒ කර්මය නිසාම මොකද කරන්නේ? මේ පැත්තට ඒ සිතේ තියෙන නාම ධර්ම වලට මේ රූප ටික හැදෙන්න ගන්නවා. වෙනස් වෙනවා. ආගසිතකටම ශරීර වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවා. එතකොට දැන් මේ ශරීරය වෙනස් වුණා කියන ආයතන වෙනස් වෙනවා. විඥාන පත්‍ය නාම රූපම වෙලා. නාම රූප පත්‍ය සලආයතන වෙලා. දැන් ඒ විදිහට හිතන හිත නිසාම නාම රූප වෙලා ආයතන ටික සවිඥානික වෙලා. දැන් ආයතන සවිඥානික ආයතනට ආපහු මේ රූපෙම ගැටෙනවා. මේ රූපෙම ගැටිලා චක්කු විඥානේ උපදිනකොට දැන් මේ චක්කු විඥානෙට කියන්නේ මොකද්ද? මොන කර්ම නිසාද? මේ මේ දැන් කර්ම නිසා තමයි ආයතන ටික හැදුනේ. ආයතන ටික නිසා ස්පර්ශ වෙලා චක්කු විඥානේ උපදිනකොට ඒ චක්කු විඥානෙට කියන්නේ මොකද්ද? මේ දැන් කර්මය ඇතුලේ කර්ම විපාක. තේමනයි. ඔන්න දැන් චක්කු විඥානේ උපන්න. ඒ චක්කු විඥානේ ඉපද නිරුද්ධ වෙනකොටම නිකාන්තිශණය කියලා තණ්හා උපාදානය ඇති වෙනවම ඒ කෙනෙක් නේ. තණ්හාව කියන එක කියන එක අතහැරිලයි ඒ සිත බවාංග වෙන්නේ. බවාංග වුණාම අර තණ්හාවයි කෙනා කියන එකයි තමයි දැන් ආයෙ හිත හිතාගෙන. හිත හිතා ඉන්නකොට ආයෙත් කය සවිඥානිකයි. ආයෙත් සවිඥානික කයට රූපයක් පේනවා. පේන රූපය ආයෙත් ඇත්ත පේන්නේ ඇත්ත පේන්න තුනනම් ආපහු ආ මේක හොඳ ලස්සන ගැඹුරක් නේ හරි හොඳයිනේ කියලා කෙනෙක් හිතනවා. ඒ කියන්නේ හිතුවහම ඔන්න හිතන කම නිසා යාගේ ශරීරේ මේ මේ නාම රූප වෙනස් වෙනවා. ආයතන ටික වෙනස් වෙනවා. ඒකට ඒ ආයතන ටික වෙනස් ආයතන ටිකේ ප්‍රසාද පිහිටියහම ඒ ප්‍රසාද ටිකටම රූප ගැටෙනවා. චක්කු විඥානේ උපදිනවා. දැන් මේ චක්කු විඥානේ කියනවා මොකද්ද? අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියලා. දැන් මේ සංකාරේ අර ලස්සනයි හොඳ ලස්සන ගෑනුලන්නේ කියලා හිතපු කර්ම නිමිත්තයි දැන් මේකට තියෙන්නේ. එතකොට ඒ ඒ ඒ චිත්ත අවසන් වෙනවත් එක්කම තණ්හා උපාදාන වෙලා යවසන් එතකොට උන්න වර්තමාන පටිසම්පද සිද්ධියක්ම වෙලයි භව භව වෙන්නේ. භව කියන තැනට එනකොට අපි චිත්ත විදිය භවංගයි කියනකොට භව වෙන තැනට එනකොටම මේ කර්මත් වෙන කෙලෙසුත් වෙන යතයි. එතකොට අපිට කවදාවත් හම්බුන්නේ පෙර අවිද්‍ය සංකාරයෙන් හටගත්ත නියම ටික. දැන් මුළු ජීවිතයේ හම්බ වෙන හම්බ වෙන හම්බ වෙන හැම අරමුණක් අරබයාම පෙනෙන පෙනෙන දෙයට හිතලා ඔහොම අතහැරිලා ඒකටම හිත හිත හිත හිත ඉන්නකොට නම් ආයතන ටික පිටින්නේ. දැන් මුළු ජීවිතේම කාමභාවය. භවංග මට්ටමත් කාමයි ආයතන ටිකත් කාමයි විපාකත් කාමයි තේරුණාද කියන්නේ ඇයි මෙහෙම මෙහෙම චක්‍රයක් යනකොට දැන් මෙහෙම පෙන්න අතහරුනහම ඊගාවට හිතන්න තියෙන තතරුණු භවංග සිතට මේ පැත්තේ නෙමෙයි එහෙම හිත හිතා ඉන්නකොට දැන් මේ භවංග සිතත් කාමවචරයි ඒකට ආපහු ප්‍රසාද ටික පිළිටනකොට ඒ භවංග සිත නිසා කාමවචර නිසා ප්‍රසාද සිත. එතකොට ඒ නිසා චක්කු විඥාන ටික ඇති වෙනකොට ඒකට මේ කර්ම නිසායි කියලා ඔහොම යනවා. හැමදාම භවයේ ඉන්නේ කාම මේ මේ මට්ටම මේ ස්පර්ශ ආයතයට හම් වෙනකොට ඕගොල්ලෝ කාම අවිද්‍යාව නිසා කාම වචන මට්ටමේ චේතනා නම් තියෙන්නේ. ඒ කියන්නේ රන් රිදි මුතු මැණි ගෙවල් දුරවල් දකින්න පුළුවන් තාක් ඕගලන්ට මේ කාම වචන මට්ටමේ කර්මයක් වෙනවා. ආයි ඉතුරුම නැ මේ විඥානාව සලකන පස්ස වේදනා කියන ටික ප්‍රතිසන්දි වශයෙන් මේ කඳ ගහ නැත්තම් නාම රූප ටික හදන ටිකක් කාමවචරයි. අතුයිටි ටිකක්. චක්කු විඥාන දෝත විඥාන කියන ටිකක් කාමවචරයි. මෙතන දෙකක් තියෙනවා කියලා දකින්න මේ වෙනම සිද්ධිය. කඳකු යතුයිටි දෙකක් තියෙනවා. ස්වාමීන් වහන්සේ සමාවෙන් අවිද්‍යාවයි සංඛාරයි යත දෙවනේ වේදනාව වලට පස්සේ අපිට ඒක දුර්වලක දැන් නිවන් යනවා කියන එකනේ නැති වෙනවා කියන්නේ හරියට ඒක තමයි එන්නේ මම. එතෙන්ට තමයි එන්නේ මේ. පොඩක් ඉන්න තාම මේ චිත්‍රපටය ඉවර නැහැ. දැන් මම දැන් ගාවා මට කියන්න හදන්නේ කොහොමද? මගදී ප්‍රශ්න වුණා වෙන්නේ ඔක. එතකොට මම මේ හැමතැනකටම එනවා. ඒ කියන්නේ ඇත්තටම අපි මේ කරන්න හදන්නේ මෙන්න මේකයි කියන කාරණාවට එනවා. අපි කල්ලාත් යවුවම මේ අපතන. එතකොට මේකේ හඳයි අතුයි කියන දෙකම කාමාවචර වෙනවා. ඒ කියන්නේ භවංග මට්ටමේ සිතපත් හිත හිත අරමුණු ගන්න තියෙන ස්පර්ශ ආයතන ආය ආරම්භය හිතපු දේවල් තමයි හිත හිත ඉන්න තියෙන්නේ. එහෙම හිත හිත ඉන්නකොටයි සවිඥානික ආයතන ටික සවිඥානික වෙනවා නම් ඒ ආයතන ටික නම් කරන්න වෙන්නේ කාමාවචරයි කියලා. ඒ ආයතන ටිකට ගැටුනහම ඒ මට්ටමේ නිමිත්ත තී කර කර ඉන්න සිත නුයි එන්නේ. ඒක තේරුණාද කියන්නේ? ඒ ඒකදත් එතනත් මෙහෙම සිද්ධියක් වෙනවා. එකම හිතක් දසම මාත්‍රයකට දිගින් දිගට ආපු සිත් කතාවක් මොන විදිහටවත් හිටින්නේ සිද්ධාන්තේ සිද්ධාන්තේ වෙනස් අපි මම ඕක මෙහෙම කිව්වොත් ගන්න පුරාණ කර්මයට හටගත්ත විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික හොඳට ගන්න. මෞකසට දැසගත්ත නාම රූප වුණා ආයතන ටික හොඳට ප්‍රසාද පිහිටියා. ප්‍රසාදයට ප්‍රසාද චක්කුසේට රූපයක් ගැටුණා. ගැටුණු නිසා චක්කු විඤ්ඤාණ උපන්න පෙනෙනවා කියනට වර්ණ සටහන. හරිද? දැන් වර්ණ සටහන ගැත්තාම උගලන උපිනවා නේද? නමුත් මේ කාරණා පිළිගන්න ඕනේ. හරිද? වර්ණ සටහන. දැන් අවිද්‍යාවෙන් ඒකේ ඇත්ත නොදන්නාකම නිසා අනේ හරි වචන තරුණයෙක් නේ බොහොම හොඳ කෙනෙක් නේ කියලා ඔගොල්ලෝ හිතනවා. ඔන්න අවිද්‍යාව හටගත්ත සංකාරය. හිතනකොටම විඥාන මේ ප්‍රතිසන්දි මට්ටමේ සිත කියපු මේ හිත හිතපු එක අතහැරනවත් එක්කම මෙයාවම සිහි කරමින් වස්තු රූපය ඇසුරු කරන පොතේ හිත උපදිනවා. එතකොට ඒ සිතේ තියෙන නාම ධර්ම එතකොට මෙයාවම ඇසුරු කරනවා. හරිද? ඒකයි දැන් මේ සිත මේක නෙවෙයි නමුත් මේ ආම අරුම කරගෙන මේ සිත උපදින. භවංග සිත කියලා කියනකොට මේ කර්ම චිත්ත වීතිය වුණොත් කර්ම චිත්ත වීතිය අවසන් වෙනකොටම ඒ සිතේ දෙන කර්ම නිමිත්ත අල්ලගෙන මේව කරන්න කියලා හිතන්නකො. දැන් ඇතුළේ ඉඳන් ඒක සිහි කරනකොට ඒ සිත නාම ධර්ම උපදවන්න වෙනවා. ඒ නාම ධර්ම වලට අනුව නාම ධර්ම ටික හදනවා කියන්නේ ඕන ආයතන ටික දැන් පිළිතලා මෙයා මෙයා නිසා තමයි මේ ආයතන ටික පිළිතලා. තේම ආයතන ටික පිළිපියාම ආයතන ටිකම ආයතනම හයම නැත්නම් විඥාන. දැන් මේ ආයතනයකට සෝත ප්‍රසාදික සද්දයක් ගැටෙනවා. කියන්නකෝ. දැන් ගැටෙනකොට කන ඉස්සරහට ආවේ ගැටෙනකොටම කන සද්දයට ගැටුණු නිසා එයා මේ භවංගේ අතහැරලා මෙතෙන්ට ආවහම සෝත විඥානේ උපන්නා. තාමත් මේ කර්මය යන ගණිතය යන්නේ. ඇයි මේ කර්මය නිසා හටගත්ත මට්ටම හිත හිතන්නේ මේ විපාක සිද්ධිය. පවගේ විපාක සිද්ධ තියෙන්නේ. එතකොට ඒ විපාකයට තමයි මේ ප්‍රවෘත්ති විපාකයේ ඔන්න සෝත විඥානේ උපාය. තේරුණාද කියන්නේ? දැන් සෝත විඥානය කියන කන ශබ්ද සෝත විඥානේ තත්ත දන්නේ නැති හින්දා මේ අහවල් ගායක කියන්නේ සින්දුවක් කියන්නේ කියලා කියන්නේ හිතනවා අපි. ඒ හිතනකොට දැන් ආයෙත් කය සවිඥාන හරිද? කාය සවිඥාන. ඒ කියන්නේ ඒ හිතනකොටම හිතල ඉවරනකොටම චිත්තවිදි අවසන් වෙනකොටම දැන් ඒ අහවල් ගාය කියන කියන එක දැන් අවිද්‍යාවෙන් හටගත්ත තව චේතනාවක්. තේරෙනවද? ඒ චිත්තවිදි ඉවර වෙනකොට දැන් ඊගාවට මෙහා ඉන්නේ මේක අසුර කරගෙන. මේ අහවල් ගාය කියන කියන එක අසුර කරගෙන. ඒකට හිත සවිඥාන, කාය සවිඥාන. ආයතන ටික හැදෙනවා. ඒ ආයතන ටික පිහිටලා හිටනු ගන්ධයක් ගැටෙනවා. ඊට අනුගතව සිත පිහිටනවා. ගාන විඥාන. ඒකත් මෙයාගේ පරණ අර කායකය කියන ගණනට යනවා. කායක හේතුව ගන්නත් ඒකත් යනවා. ඊට පස්සේ මේ ගන්ධය අර්ගය මේකනම් හරි දුක් සමම් පිච්ච මල් සුවඳක් නේ කියලා හිතුවා කියනකොට ඔන්නේ හිතන එක දැන් කාරණය. ඊට පස්සේ ඒ සිත අවසන් වෙනකොටම දැන් මෙයා සමම් පිච්ච මල් සුවඳ නේ කියන එක හිතන්න හිතමින් ඉන්නේ. ඉන්නකොට ඒකට හිත සවිඥානිකයි. කාය සවිඥානිකයි. ඒ හිතට ආයතන ටික පිළිගන්න. ආයතන ටික පිළිටුවාම ඔන්න ඒ ආයතන හයම සවිඥානික කරන දැන් ඇතුළේ නිමෙව කරන්නේ. සවිඥානික ආයතනයන්ට ඔන්න රසක් ගැටෙනවා. එතකොට ජීව විඥානය පැමිණෙනකොට දැන් මෙයා ඒ විඥානය ඇති තාම අර සද්දයනුගේ සංකාරයට. මේ ප්‍රතිසන්දි කය පවත්නවා කියන එකත් ඒ ආයතනයට පැමිණෙනවා කියන එකත් කියන දෙකම කරනකම අයිති මොකද? සද්දය අනුව කිය ඊට පස්සේ දැන් සද්දේ කිය මේ මේ මේ ගන්ධේ කියපු එකේ ඇත්ත නොදන්නකොට ඊට පස්සේ ආයතන සංඥානම් වුණාම දිවට රස දැනෙනවා. රස කියන එකේ ඇත්ත නොදන්නාකම නිසා ආ මේක හරි අඹුල් කරවිල වගේ නේ කියලා හිතන්න හේතුව කියනකොට හිතනකොට දැන් ඒ හිතන එකට කය සමිඥායි. ඒ හිතන එක නිසා නාම රූප වෙනවා. ඔන්න දැන් බලන්න තිත්තයි කරවිල වගේ කියන එක චේතනාව කියලා හිතන්න. දිවට ගැනීම රසයේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා රස රස රූපී ඇත්ත නොදන්නාකම නිසා චිත්තජ රූපයක් මවාගත්තා මෙන්න මේක තමයි මේ කරවිල මේක තිත්තයි හරි අමිහිරි කියලා. තේරුණාද? ඕක තමයි කර්ම නිමිත්ත. ඒ සිත නිරුද්ධ වෙනවත් එක්කම භවංග සිත කියන්නේ ඒ කරවිල කියන නිමිත්තම අරගෙන තිත්තයි කියන එක හිත හිතා ඉන්නේ නම් තිත්ත ගතියට හිතේ සියු ප්‍රසාද ටිකක් තමයි හදන්නේ. තිත්තට ඔරොත්තු දෙන විදිහ ආයතන ටිකක් තමයි එයා හදන්න හදන්නේ යන්නේ. හරිද? හදමින් දැන් මේ විදිහට විඥානාව සලායතන වෙනවා. සලා ආයතන හයම දැන් ආයෙත් පිට. ඇතුළු පැත්තෙන් හැදෙනකොට. ඊට පස්සේ පිහිටි ආයතන වලට ආපහු කයට යමක් ගැටෙන්න පුළුවන්. ගැටෙනකොට කාය විඥානය උපදිනවා. කාය විඥානය උපදිනකොට පුරාණ කර්මයෙන් කියලා කියන්නේ. දැන් මෙතන පුරාණ කර්මය උනේ මොකක් මොකක නිමිත්තක් කරගෙනද දැන් එයා ඉන්නේ? නෑ හද්ද නෙමෙයි තිත්ත තිත්ත තිත්ත නිමිත්ත අරගෙන එයා ඉන්නේ. එතකොට පුරාණ කර්මයේ විපාක හැටියට තමයි මොකද කරන්නේ මෙතන දිවට රසයක් ගැටුනහම ඒ රසයත් නොදන්නා කම නිසා ඉත්තයි අමිහිරි කරවිල වගේ කියන එකක් මේ හිතුවේ කර්මය මේ අවිද්‍යාවේ සංකාරයෙන් හරි ඒ හිත ඉපද නිරුද්ධ වෙනකොටම මෙයාවම අල්ලගෙන මෙතන උපදිනවා වගේ භවංග මට්ටමේ සිත කියන එක කරවිල කියන ඒ චිත්තජ රූපියත් හැඩයත් අල්ලගෙන නම් උපදින්නේ දැන් ඒක හිත හිතා ඉන්නකොට ඒක තියෙන නාම ධර්ම වල තමයි දැන් මේ ආයතන. ආයතන හයම පිළිහිනවා. හැබැයි පිහිටි ආයතනට ගැටුනේ ඊට පස්සේ මොකද්ද? භවිඥාන කයතල පොළපාරක් වැඩි. ගියක් වැඩි කියන්නකො. එතකොට දැන් මෙයා ඉන්න තැන භවංග භවංග කරන භවංග උපච්ඡේද කියලා කියන්නේ කාය විඥාන කියන එකයි උපදින්නේ. මේ කයට උපදිනකොට දැන් එතකොට විස්තර කරන්නේ මේ සංඛාරයෙන් මායි ඒ කියන්නේ චිත්ත කියන එක තමයි චිත්ත කියන එක ආරමුණු කර කරානේ මෙතනද සිතෙහි තිබුණේ. ඒ සිතෙන්ම තියෙන එක අතහැරලානේ මෙතෙන්ට ආවේ. එතකොට ඒකත් පෙර කර්ම නිමිත්ත අනුගිය විපාකයක්ම යන ගණිත යනවා. කයට පොට්ටබ්බේ ගැටෙනකොට. දැන් පොට්ටබ්බේ ගැටුනහම ඒකේ ඇත්ත නොදන්නා කම නිසා අනේ මේ මගේ ඇගේ ජරාවක් නිගෑවුනේ හරියම කැතයි මෙහෙමයි කියලා හිතන්න හිතුවා කියනකොට එතකොට දැන් තක් ගාලා මේ කර්ම දැන් ඒ චේතනාව ඇසුරු කරගෙන ඊගාවට හිතනවා කියලා ආයතනයක් ආයතනයක් ගන්න මොහොතක් මොහොතක් ගන්න මේ සිද්ධාන්තය වෙනස් වෙනවා ඒ නිසායි එකම දෙය සිතක්වත් පරම්පරාවෙන් යනවා නෙමෙයි කියන්නේ නැතිනම් ඉතින් මේ අවිද්‍ය සංකාරයෙන් හටගත් විඥානාව රස වේදනා කියන භවාංග සිත ඉපදිලා මරණකම තියෙනවා කියන්නේ මේක ආත්මයි නේද? ඒකම හිතන්නේ. එහෙම නැතිනම් රූප බලනවා ආයෙත් හිතපු දැනට භවාංග සිත එනවා. ආයෙත් සද්ධාහනවා ආයෙත් භවාංග සිත ඉන්නවා කියලා එකම කියන මේ කෙනෙක් ඉස්සරහට ආව ගේ එළියට ආව මේ ඒක රූප කරලා ආයෙත් ගේ ඇතුළට ගියා. එකම කෙනා වගේ ඕගොල්ලන්ට පේන්නේ. නමුත් මේක හැම වෙලාවෙම අරමුණක් අරමුණක් ඒකයි මේ ආයතන ටිකට පෙන්වන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ හිතක් හිතක් ගානේ වෙනස් වෙනවා. ඉතින් මේක ගැඹුරුයි ගැඹුරින් ගන්න තේරෙන්නේ නැති වෙයි. නමුත් මෙතනදී අපිට එක දෙයක් වෙනස් කරන්න පුළුවන්. මොකද්ද? මේ ස්පර්ශ ආයතන 6ට මේ ස්පර්ශ ආයතන 6ට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු එනකොට ඇති දිවිද රූප කාණේ දිවිද ශබ්ද මේ වගේ එනකොට දැන් අපි මෙහෙම කාලයක් රැඳලා යනවා දැන් කාමයේ කියන එකේම ඉන්නේ එතකොට කාම භවෙම ඉන්නේ භවංග මට්ටමත් කාමයි ආයතන ටිකක් කාමයි ස්පර්ශයත් කාමයි මුතුලේ වේදනාවක් කාමයි ඇයි හරියට මූදේ වැල්ලෙන් රැල්ලට අහු වෙලා අහු වෙලා අහු වෙලා මූදේ ඇතුළට ගියා වගේ වෙලා තියෙනවා කොහොම ඉන්නකොට පිටතින් අපිට ලැබෙනවා කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණයෙන් ඕගොල්ලෝගේ කාමයක් විඳ විඳ කාමයේ අරමුණු කර කර හිටියට උතන තියෙන ඇත්ත තමයි ඇත්ත දෙක ඉදිරිපිටට එන්නේ මෙන්න මේ වගේ ඇත්තක් කියලා කවදාවත් Tamanට පෙන්වන්නේ නැහැ Taman දැක්කේම දරුවන් වගේ දේවල් දරුවෝ දැක්කෙත් විඳෙත් ඒවා යොමු කීකිය යොමු කර කර ඉන්නකොට මෙතෙන්ට මේ රූප ශබ්ද පෙනෙන තැනට කල්යාණ මිත්‍රාසුර සද්ධර්ම ශ්‍රවණය කියන ටික හම්බ වෙනවා. හම්බ වුණාම එයාට දැනෙන මේ ආයතන ටිකට හම්බ වෙන්නේ මොකද්ද? ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ වර්ණ සටහන් චිත්‍රයක්. ඊට පස්සේ මෙයා අවිද්‍යාව වෙනුවට මේ විඥානාංග සාධන පස්ස වේදනා කියේ පවතින සැබෑම ඇත්ත බලන්න හිත තබනවා. තාම පේන්නේ නැහැ පේන්නේ දරුවා කියලා. ඇත්ත සැබෑම ඇත්ත බලන්න හිත තරන්න. ටික ටික ටික ටික ටික ටික උත්සාහවත් වෙන එකට කියනවා ඒක උදේ කාමවතුල කුහරදී. මුල් ටික කරන්නේ පේන්නේ නැති වෙන රළු කාම මට්ටම කැරකිලා කැරකිලා කැරකිලා කැරකිලා ඒක බලවත් වැඩි. කාලයක් යනකොට ඒ වේගය අඩු වෙනවා. කාම වේගය. වේගය අඩු වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද යම් දවසක් තියෙනවා අපිට සසරෙන් මිදෙන්න නම් මේ විඥානාංග සලආයතන පස්ස වේදනා කියන ටිකේ ඇත්ත ඇති හැටිම දන්නා වූ දක්නා වූ නුවණක් නිසා අපි කියමුකෝ සංඛාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය තියෙන්නේ මේ වර්ණ සටහනක් දෙන්නේ තියෙන්නේ දකින්න පෙර තිබ්බන මේ දැක්කන් පස්සේ තියෙන අවස්ථාවටම හටගෙන නිරුද්ධ වෙන දෙයක් නේ කියලා හිතනවා කියන්නේ දැන් මේ හිතන කම නිසා කය සංඥානයි එයාගේ ඒ නිසා ආයතන ටික හැදිලා ආයතන වලට රූප ගැටෙනවා. ගැටිලා රූපයක් පෙන්නකොට ඒකටත් හිතන්නේ මොකද්ද? මේ වර්ණ සටහනත් මේ පෙරුණු තිබීමනේ හටගත්තේ කියලා. ආයෙත් හිතනවා. මෙහෙම මෙහෙම චක්‍රය යනකොට මෙයාට කාමවචර රූපවචර අරූපවචර සිද්ධාන්තයන් කැපෙනවා. මේකට කියනවා අපරියාපන්නයි කියලා. රූපෝත්තරයි කියලා. මෙයා ආයතන ටිකම අතුරු කරගන්නවා ආයතන ටික නිසා නුවණ උපදිනවා. නුවණ නිසා ආයත ආයතන ටික පිහිටනවා. මෙහෙම මේ ආයතන ටිකේ ඇත්තමයි දකින්නේ කියන ටිකක් කියනවා. එතකොට වෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට අවිද්‍යාවෙන් හටගත් සංකාර නිරුද්ධ වෙනකොට ඒ සංකාරයෙන් හටගත් විඥානාවතරතර පස්ස වේදනා කියන ටිකත් ඒ තණ්හා උපාදාන කියන ටිකත් භවයත් කියන මේ ඔක්කොම ටික අතහැරෙනවා. එතකොට පුරාණ කර්මෙන් හටගත් ඒ කියන්නේ දැන් හිතට බලන්න සිත් දෙකක් එකවර නැහැනේ නේද? හරි. අපි නිකමට කියමු මේ ලෞකික දේවලු ලෝකෝත්තර දේවලු දෙක එකට තියෙන්න පුළුවන්ද? නිකමට මම කියන්නේ කවුරු හරි කෙනෙක් යම් වෙලාවක ලෝකෝත්තර මාර්ගයක් උපදවා ගත්තොත් ඒ වෙලාවට කාමවචර චිත්තජයසික තිබ්බු ලෝකෝත්තර චිත්තජයසික තිබ්බු දෙකක් තියෙනවද? එහෙනම් ලෝකෝත්තර චිත්තජයසික ප්‍රතිසන්දි වෙනකොට ගෙනාවද? පෙර භවයෙන් ගෙනාවද? එහෙනම් මෙතන තියෙන චිත්තජයසික ටික ඔක්කොම ලෝකෝත්තරයි නේද දැන්? සෝවාන් වෙන අවස්ථාව හෝ සකදාගම කොහෙන්ද එහෙමනම් ඒක කොහොමද උනේ? ආමේ මේ ප්‍රමේ හින්දා. එතකොට එයාගේ මුළු ජීවිතේම ලෝකෝත්තර ධර්මය ගැන දැනට යන මිසක පෙර ජීවිතයක කැලේ තියෙනවද මේක? තියෙන්න පුළුවන්ද? එහෙම වුණේ දැන් අපි හිතාගෙන ඉන්නේ පෙර මිනිස්සෙක් කියලා එයා රහත් වෙනවා සෝවාන් වෙනවා වගේ. එතකොට දැන් පෙර මිනිස්සෙක් වුණා කියනකොට කාමාවචර චිත්තචෛතසිකුත් තියෙනවා. ලෝකෝත්තර චිත්තචෛතසිකුත් තියෙනවා වගේ හරියට පේන්නේ නේ. නමුත් දෙකක් තියෙන්න පුළුවන්. යම් වෙලාවකදී ඒ චිත්තචෛතසික ටික සම්පූර්ණම ලෝකෝත්තරම වුණා නම් උනේ වර්තමාන වෙනස් කිරීම විද්‍යාව නිසාමයි නේද? එතකොට ඒ විද්‍යාවට අනුව චිත්තචෛතසික ටික උපන්න කියන කාරණාවකින් කියනවා නේද? එතකොට ඇයි කාමයට එහෙම වෙන්නේ නැත්තේ? කාමයට අපි පෙර ජීවිතයේ දිනවට නෙමෙයි දැන් කාමයට හිතන කම හින්දායි ඔක්කොම කාමවලට උනේ. දැන් රූපවචරයේ හිතන කම හින්දායි දැන් රූපවචර උනේ. අරූපවචරයේ හිතන කම නිසා අරූපවචර උනේ. දැන් ලෝකෝත්තර විදිහට හිතන හින්දායි ලෝකෝත්තර උනේ. කවුරුවත්ම අපි ගෙනාවේ නැහැ. දිගින් දිගට පරම්පරාවෙන් පරම්පරාවට එක දිගටම යන චිත්තජයසික ටිකක් නැහැ. වෙනමකුත් නෙමෙයි ඔයගොල්ලන්ට ස්පර්ශ ආයතන 6ට හම්බ වෙන මානසික මට්ටම වෙනස් කරගන්න භවංග මට්ටම වෙනස් වෙනවා. භවංග මට්ටම වෙනස් වෙනවා ආයතන මට්ටම වෙනස් වෙනවා. ආයතන මට්ටම වෙනස් වෙනවා ස්පර්ශ මට්ටම වෙනස් වෙනවා. ස්පර්ශ මට්ටම වෙනස් වුණොත් ආයෙ හිතන ක්‍රමය වෙනස් වෙනවා. හිතන ක්‍රමය වෙනස් වුණොත් ආයෙ ආයතන මෙහෙම මෙහෙම උඩට යන්න පුළුවන් චක්‍ර චක්‍ර. අනිවාර්යයෙන්ම ඕනේ නැත්තම් ලෝකෙට පේන්නේ නැහැ කියන්නේ එයා ඈත් ඉදිරිය පිට දෙන එක ඇත්ත දන්නේ නැතුව කාම සංඥාවන්ගෙන් හිතුවේ ඊට පස්සේ ඒ හිත එකද නිරුද්ධ වෙනකොට භවංග මට්ටම නිමිත්තගත්තේ මේ කාම සංඥාව කාම සංකප්පය ඒ භවංග මට්ටමේ හිත හිතා ඉන්න එකට ආයතන ටික සවිඥානික වුණා නම් කාම මට්ටමට ආයතන ටික සවිඥානික වෙලා තියෙන්නේ. ඒ ආයතන ටිකට රූප ගැටෙනකොටම ආයෙත් එයාට එන්න තියෙන කාම මට්ටමේ මනසිකාරයක්මයි මෙහෙම මෙහෙම මේ මුළු චක්‍රයේම කර්ම උචර වෙලා තියෙන්නේ එතකොට පටිච්ච සමුපාදය කියලා එක දිගට දැන් ඔයගලන්ට අපිට වැරදිලා තියෙන එක දෙයක් තියෙනවා. එක කෙරූලක් අපි එක්ෂණිකව බලනවා එක් කරන ක්‍රමයක් අධහන වශයෙන් බලනවා. ඒ කියන්නේ මේ ටික බලනවා පෙර විද්‍යා සංකාරය කියලා. විඥාන නාම රූප සලයතර පස්ස වේදනා කියන තැනදී නම් චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන කියන තැනකම කතා කරනවා. ඉතින් චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන කියලා කතා කරනකොට දැන් මේ තුන් කාලේ ගන්න කියලා මම කියන්නේ රූප පෙනෙනවා නම් ඒ රූප පෙනෙන මේ තුන් කාලේ එනවා. ඕගොල්ලෝ පෙර ජීවිතේ ගන්නම් පෙර අවිද්‍යා සංකාරය කර්ම විඥාන අනුසලාතන පස්සේ වේදනා කියලා ඔක්කොම නාම ධර්ම ටික මෙතෙන්ට ගන්න. අද ඇති කරගන්න අවිද්‍යා සංකාර තණ්හා උපාදානයන්ට අනාගතේ ඉපදිනවා කියලා අධධාන වශයෙන් එහෙම බලලා එක ක්‍රමයකට ඉවරයක් කරන්න. එක කෙරවලක් පෙර ජීවිතේට දාලා එක කෙරවලක් වර්තමානයේ දාන්න එපා. ඊගාවට වර්තමානකින් ගන්නවා නම් මේක ඉස්සෙල්ලා චිත්තක්ෂණයේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම මුල් කාරණාව කරගෙන දැන් මේ භවංග සිත පවතින්නේ ඒ නිසා ආයතන ටික සංඥානක වෙලා දැන් මේ සද්ද හැනවා කියන එක වෙන්නේ කියලා දැන් අපි කියමු මේක රූප වෙන අවස්ථාව ඔන්න ඒක එක එක සිද්ධියක් ඒක ඒ නිමිත්ත මාර්ගන භවංග මට්ටමේ පවතින විඥානාම් සලආතන පස්ස වේදනා කියලා ඔන්න ඒක දැන් එක එක ස්කන්ධ පංචකය ඒ අවිඥාන කායතෙන්ට යමක් ගැටලා රූප පේනවා කියනොත් දැන් ඒක තව එකක්. මේ වගේ වර්තමානයේ තුල සිත් තුන හතරකින් අතීත වර්තමාන අනාගත කියන එකකට විඳලා තියෙනවා. ඊට පස්සේ. ඒ කියන්නේ දැන් මේිට පෙර සිතේ තිබුණු සිත උපදිනකොට එතන ඇත්ත නොදන්නා කම නිසා හිතපු කම හේතුයි දැන් මේ කාය අවිඥානක වෙන්නේ. ඔන්න පෙර මේකට හේතුව පෙරයි. දැන් මේක මේක විඥානාම් කුසලතුන පස්ස වේදනා කියන ටිකට පස්ස වේදනා කියන සංඥානක කය සංඥානක වල ආයතන හැදෙනවා ආයතන සංඥානක ආයතන රූප සද්ද ගන්ධ ගැටුනොත් ඔන්න විපාක චක්කුඥාන සෝත විඥාන පහළ වෙනවා මේ ඔක්කොටමයි ඒටි ඉස්සල සිටි අවිද්‍යාව කරා ඊට පස්සේ ආයෙත් පිළින එකේ ඇත්ත ඇති හිතේ නොදන්නා අවිද්‍යාවෙන් යමක් හිතුවොත් පිළිනකට ආයෙත් විඥානාවුරු කලයන් පස්ස වේදනා වෙනවා කියලා මේ වගේ අරමුණක් අරමුණක් ගන්න අරමුණු දෙක තුනකින් ඉස්සෙල්ලා අරමුණ පෙර ඊගාව අරමුණ දැන් දැන් අරමුණ ඇත්ත නොදකු තීගාව කියන තැනකින් අනාගතය කියලා තුන්කාරයට බෙදෙනවා එක්ෂණික ඉතින් ඕක අපි එක කොටසක් පෙර ජීවිතයකට තියලා බලනවා මේ අනාගතයටම තියලා බලනවා. වර්තමානයේ කියන සිද්ධිය තුල මේ පටිච්ච සම්පදාය තුන් කාලයකට ඔහොම වෙනව නේද කියලා බලන්න නැති කමයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. තේරුම් හිතන්න ටිකක් එතකොට මෙන්න මෙහෙම දැනට මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා කියන එක හිතා ගන්න ඇත්තටම පරිණාමවාදී ගැඹුරු කියන්නේ ඒකයි. පුරා ගැඹුරු. ඉතින් කොහොම හරි එක දෙයක් වෙන්න ඕනේ මෙන්න මේ විඥානාව පලායතන පස්ස වේදනා කියන ටික අද අපිට හම් වෙන මට්ටම නෙමෙයි. නමුත් පුරාණ කර්මයට අපිට හම්බ වෙනකොට හම්බ වෙච්ච ඉතුරු වෙච්ච ලැබිච්ච නියමව ඇත්තක් තියෙනවා. අපි කියමු පුරාණ කර්මයට විඥානයේ විපාක වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් ගතගෙන ඒ සිිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූප හදලා ආයතන ටික හැදුවා ගිහම ඒ ආයතන ටිකෙන් මතු කළ දුන්නු සැබෑම ඇත්තක් තියෙනවා. කෙනා කියලා දැනගත්ත විදිහට නෙමෙයි. තේරෙනව නේද? ඒ ඇත්ත දැන් අපිට අපි වැරදි දෙයකින් ඇසුරු කරලා කරලා ඒ ඇත්ත වැහිලා මේ තියෙන්නේ දැන්. අපි හදන්නේ සැබෑවටම ප්‍රතිසන්දි මට්ටමේ ඉඳලා ආයතන ටිකෙන් උරුම වෙලා අපිට පෙනුණු සැබෑම ඇත්ත මොකද්ද කියන තැනට යාපහු යන්නේ අපි. හිතපු තැනට උපන් ගෙදරට යන්න යන්නේ. මහා ගෙදරට යන්නේ උපන් ගෙදරට. සමාජය කියන්නේ විලේ නෙමෙයි. කියන්නේ දැන් අද ඉන්නේ අපි ආගන්තුකෝ. ඒ කියන්නේ වෙනම ওই පෞල් සංස්ථාවක් ඇති කරගෙන ඔහොම ඉන්නේ. නමුත් උපන්න තැනටම දෙමව්පියෝ ඉන්න තැනට යන්නේ. යන්නයි යන්නේ. ඉතින් ඒ වගේ සිද්ධියක් තමයි මේක තියෙන්නේ කියන එක තමයි මට දැනට తాවකාලික කියන්න වෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට සුදාරණ අවධානයම මතක තියුතුයි. ජරා මරණ නිරෝධ කරන ජාතිය, ජාතිය නිරෝධ කරන භවය, භවය නිරෝධ කරන උපාදාන නිරෝධ කරන උපාදාන නිරෝධ කරන තණ්හාව, එහෙම වේදනා පස්ස, සලආයතන නාම රූප විඥාන කියනකොට උඩ යන්න එපා පෙර භවය කියලා. අවිද්‍යා සංකාරය කියලා මේ ස්පර්ශ ආයතනයන්ගේ ඇත්ත ඇති ඇති නොදන්නා කමින් ඇති වෙන කර්ම නැතිකොලොත් ඒ නිසා හටගන්න විඥානාංශ වලින් පත් වේදනාවකට විතරයි. කියලා සිද්ධාන්තයකට එන්නේ. ඉතින් ඕක අපිට වැරදුනොත් අද අවිද්‍යාව නැති කරන්න යොදා ගන්න තැන දන්නේ නැති වෙනවා. අපි හිතාගෙන තණ්හාව නැති කරුවාම ඇති කියලා. වේදනාපච්චයයි තණ්හා. තණ්හාව නැති කරුවොත් හරි ඒ හිඳ මොහොතරන් අතාරින්න. නමුත් අතහරින්න බෑ ඒකයි මම කියන්නේ. බුදුරජාණන් වහන්සේ අතහරින්න කියන තැනකින් පැනවිලක් අතහැරීම තමයි කරන්න ඕනේ. නමුත් අතහැරීම කියන එක කරන්න පුළුවන්ද අහුවෙලා තියෙන්නේ, අල්ලගෙන තියෙන්නේ. අපි අල්ල අතහරින්නේ නැහැ. ඇයි? අපිට ඒක වටිනාකම තේරෙනවා. එතකොට වටිනාකම තේරෙන තේරෙනකම්ම ඒක අල්ලගෙන ඉන්නේ අපි. ඒක නොවටිනා දෙයක් කියලා තේරිච්ච දවසටයි අපි අතහරින්නේ. නේද? ඉතින් ඒ හින්දා හැම වෙලේම මේ තණ්හාව කියන එක නැති වෙනවා මේ වේදනාව කියන එක ඇත්ත පිළිගන්න. මේ වේදනාව කියන එකේ ඇත්ත නොදකින කම නිසා වැරද්දකින් බලපු ඇත්ත නොදන්නා කම නිසා වැරද්දකින් බලලා ඒ කියන්නේ අපි මිදුල එහෙම විතර එහෙම අලංකාර කරලා හදාගන්නේ මොකද දැක්කහම එපා වෙන හින්දා ඒ කියන්නේ හිත පසුකින් ලස්සන දෙයක් එතකොට අපේ හිත සතුටු වෙන විදිහට අපිම හදලා නෙමෙයිද මේ අපි තණ්හාව කියන එක පවත් ගන්න. තණ්හාව ඇති වෙන්න පුළුවන් විදිහට ලස්සනට හදලා කරලා තිය අපිම හදලා නෙමෙයිද අපිම සතුටු වෙලා තියෙන්නේ. ඒක තමයි මේ කරන්නේ මේ පෙන්නන්නේ. මේතන සතුටු වෙන්න පුළුවන් විදිහට මෙයාම අපිම මේ චේතනාවේ මේවා ටික අපිට ඕන විදිහට හදාගෙන අපි මේ තණ්හාව කරලා තියෙන්නේ. තියෙන විදිහකට තණ්හා කරන තියෙන විදිහට දැක්කොත් තණ්හා කරන්නේ නැහැ. අපෝ මේකේ හිතලා තියෙන කියන්නේ ඒ ඉඳ ලස්සන්ට මල් හිතෝලා පෝච්චි හිතෝලා කරටන් දාලා වෙයි කරලා ඇයි මේ තියෙන්නේ? මේවැ කලකිරිලා ජරා වාස බව ජරා මරණ බව දැකලා කරකිරිලා යයි කියලා. තමම තමන්ට යන්නේ නැති ඉස්සරහ හිටින්ද බැඳිලා හිටින්ද මේ උපාය ඇත්තයි කරන්නේ. ඔගලන්ට අසුචි එහෙම හැමතැනම යතුලා තියෙනවා නම් හිතේ ධනිත යතුල කරන්න හිතේ. කිත්තක පේන්නවත් නොදී ඒවා සුද්ධ කරලා පවිත්‍ර කරලා ඒවා වෙනම තැන් වල දාලා ඇයි මේ කරන්නේ මොකද ඒ? අතුබ වහලා සුබ මතු කරලා දුර්ගන්ධ වහලා තෙන් ගහලා ආයයාපත් ගහලා ඇයි මේ තියෙන්නේ තමන්ගේටම ඉන්න කැමති ඇතුලේ ජීවිතේ ගොගල කරලා තින්ද කියන බලන්න ගෙදර දොරේ ඕගොල්ලන්ට ඉන්න කැමති වෙන්න හිත සතුටින් ඉන්න පුළුවන් විදිහට හදලා නේද තියෙන්නේ හදලා තියෙනවා බැරි ලෝක හැදුවේ නැත්තම් මොකද වෙන්නේ ඉන්න හිතෙන්නේ ඉන්න හිතෙන්නේ එතකොට තණ්හා කරලා තියෙන්නේ තිබුණු දෙයකට තණ්හා කරන්න ඕන විදිහට හදාගන්න. මේ ස්කන්ධ ටික තමයි ඕක දැන් ඉවර කරගත්ත නිසා ආයෙම ඕක අදහ මේක අධ්‍යයනය කරලා දොහතුරේ බැලුනේ නේද? පරිසම්පාදේ ආනන්ද හඳුර කියලා අර සම්මයෙන් මම දැන් පුදුරමල් නෝ වශයෙන් දකින්නවා. අනේ ඒකෙදී ආනන්දහම කිව්වේ ආනන්දහම කියන ස්වාමීන් අද්භූතයි ආශ්චර්යමේ පටිච්චසම්පාදිය අතිශය ගැඹුරු ගැඹුරු දැක්ම නැති ස්වභාවය නමුත් මට නොගැඹුරු වූ පොළේ පෙනෙනවා ඒ ආනන්දහම දුරෝ පෙන්නේ ආනන්දහම දුරන්ගේට පෙනෙන එච්චරට තීක්ෂණයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනන්දහම දුරට එහෙම පෙවුනට නමුත් එහෙම කියන්න බෑ ආනන්දේ පටිච්චසම්පාදිය හරි ගැඹුරුයි මේක නොදන්නා කම නිසාම මේ සත්‍යෝ මීයන් විසින් කපා අවුල් කරන ලද රිදු ගෙන්නන්ගේ මුල් කැටියක් උගේ අවුල් කරගන්න. පැටළුණු පබ ගාලක් උගේ පටලවාගෙන, ගෙතුළු කුඩු කුඩු කුඩු පුතාගෙන, වෙළුණු තන බිස්සක් වගේ වෙලීගෙන අපාය සංකල්ප දුක්ඛහගත සසර නොඉක්මන. කියලා මේ පටිසම්පාදයේ කියන සිද්ධාන්තය නොදන්නා කම නිසා. ඉතින් මොකද මේක ඇත්තටම පටිච්චසම්පාද සිද්ධිය බොහෝම සමාධිමත් මනසකටයි තේරෙන්නේ. මේක දැන් කොහොම කිව්වට දැන් මටද කියන්න පුළුවන් එක ප්‍රදේශයක් විතරයි ඒක. තව ඔක කොච්චර ගැඹුරකට යනවද? අර මෙහෙන් ගන්න අරමුණට කය සවිඥානික කරනවා, සවිඥානික කරලා රූපයක් වෙන්නනවා, පෙන්වන රූපයට පෙන්වනවත් එක්කම ඇති වෙන්නේ ඒකවල නිකාන්තිෂණ එක තණ්හා උපාදාන වෙලායි භව වෙන්නේ. එතකොට භවංග මට්ටමටපත් වෙනකොට කලින් හිතපු එකට ආයතන 6 සවිඥානික වෙලා සවිඥානික වෙන ආයතන රූපයක් ගැටෙනවා ගැටෙනකොටම මේ ඒ අරමුණ පිළිනවත් එක්ක මේක පිළිගන්න විස්තර ටිකක් ඉදිරිපත් වෙනවා ඉදිරිපත් වෙලා ඒකෙම තණ්හා උපාදාන කරලා යතරේ. උතන තව ගැඹුරු සිද්ධියක් තියෙනවා. අපි කියමු ඔගොල්ලෝ දැන් රූපයක් ඇස් ඉදිරියට වෙනකොට ඒ රූපය ඇත්ත නොදන්නා කම නිසා හරියට අත්තම ළමයෙක් නේද හරි හොඳයි නේද කියා හිත හිතා හිටියොත් මෙතන. දැන් මේක අතහැරනවත් එක්කම කය සවිඥානික වෙනවනේ. සවිඥානික වෙනකොට සවිඥානික කයට නාම රූප වෙලා ආයතන ටික පිටලා ඒ රූපෙම ගැටෙනකොට ගැටලා චක්කු විඥානේ උපදිනකොටම මෙයා තමයි ඉන්නේ ඉස්සරහට. හරි ශෝක්නේ හරි හොඳ ළමයාද කියන ගතියයි ඉදිරියට එන්නේ. ඒකයි තණ්හා උපාදාන වෙලයි භව අතහැරෙන්නේ. ඊගාවට එන්න වෙන ඇතුලේ ඉන්න කෙනාට පැහැදිලිද එන්නේ? න්යාට හිතේසී ගති ටිකකින් තමයි එන්නේ. එතකොට මේ ආප්‍රිය අමනාපකම හිත හිතා ඉන්නකොට ඒකට නම් කාය සංවිඥානකුනේ. ඒක නාම රූප වල ආයතන ගැටෙනකොට ඒ ආයතන වල රූප පෙනෙනකොටම අකමැති පුද්ගලයා වගේ උගලන්ට තේරෙන්නේ මොකද ඊට අනුවම චක්කු විඥාන ඉපද නිරුද්ධ වෙනකොට අන්තරෝම මෙයාව යපහු එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට ද්වේෂය. එතකොට ওই කතාව ඇත්තනේ විඥානයේ කොට අපි අරෝක්කෝම අරගෙන යනවා නම් අපිට මතක නැස්සේ නේද? ඒකනේ. ආ මතක නැස්සේ. දැන් ළඟ ළඟ ළඟ ළඟ ඒවා උගලන්ට මතක් කරන්න පුළුවන් කියලා කියන්නේ වෙන මොකුත් නිසාද නේ මෙයා අරමුණු කර කර කර ඉන්නේ මේ ඊට ආසන්න කාරණා ටික. ඕකට තමයි මතකය කියලා කියන්නේ. මතකය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මෙයාට නිකන් ඉන්න බෑ මෙතෙන්ට වෙලා. මෙයා කරන්නේ ඊට ආසන්න කාරණා ටික වටපිටාව හිත හිතා හිත හිතා හිත හිතා ඉන්න එක. ඕකට තමයි මතකය කියලා කියන්නේ. මතකය කොහෙවත් නැහැ. මතක් කරනවා. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියනක හරියට හරි. හම් මේක මේක හරි මම අනිත් කිව්වා වැරදි. හම් හම්දුරන්ට කතා කරන්න බෑ. හරි දැන් කොහොම හරි මෙහෙමයි. මට එක දෙයක් තුනකට මතක් කරන්න ඕනේ. දැන් මට තේරෙන හැටි මට ධර්මයේ මෙනෙහි කරනකොට මට අර්ථය වැටෙන හැටි මම මේක කිව්වේ. නමුත් වර්තමානයේ අර්ථ ගන්න ක්‍රමයට මම අර්ථ ගන්න ක්‍රමේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ වර්තමානයේ පෙන්වන්නේ මේ වේදනාවටම තණ්හා උපාදාන වෙනවා මේ ticket හේතුව පෙරමයි කියන්නේ කියන්නේ. ඉතින් මම කියන්නේ එහෙම කත්තු තියෙන්නේ නැහැ මේක වැරදි එහෙම අපිට කියන්නත් බෑ. මේකේ අර්ථය මෙන්න මෙහෙම වෙන්න ඕනයි කියලා මම ඔක විස්තර කළේ. ඕකට තමයි මම ඉස්සෙල්ලාම අර පට්ඨ සම්පාදය තේරෙනවා මම අර ගිනිගොඩක අලුගොඩක කතා කරා. අනික මම අවුග්ගින් සහ ඉන්කමින් කියන දෙකකින් කතා කරේ ඒකටම තමයි. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තාම මේ අපිට පෙනෙන දේ ඇතුළට එනවා. ආපහු අපි අවුග්ගින් වගේ තමයි ඒක ඇත්ත නොදන්නා කම නිසා හිතලා මෙහාට යනවා. ඒවා හදාගන්න. කියන කාරණා ටිකක් වෙන්නේ. ඉතින් මේක දැනට ඔයගොල්ලෝ මෙහෙම දරා ගන්න තේරුම් ගන්න මේකේ අපි දන්නවට වඩා විමසිය යුක්තව පැත්තක් තියෙනව නේද කියන කාරණාව දැනට තබා ගන්න මම කියන එක එහෙමම ගන්නත් එපා ඇදහිම දෙන්නත් එපා ඒක බැහැර කරන්නත් එපා නමුත් මේකේ ඇත්තටම මේ විදිහට අපිට තහන වැරදි වර්ගකුත් වෙනත් විදිහට අත් ගන්න පුළුවන්කමකුත් මේකේ තියෙනව නේද කියන තැනකින් දැනට සද්ධා මාත්‍රයක් විතරක් තියාගන්න තියාගෙන ඔයගොල්ලෝ බල ගන්න මම භවනා කරන්න. හොඳට පිළිගන්න පුළුවන් දේ තේරෙනවත් කතාවු දවසට ඒක තේරුම් ගන්න. එතකන් මම කියලා දුන්නා ඒක එහෙමම තමයි කියලා ගන්න එපා. වැරදි කියලා බහැර කරන්නත් එපා. මේකේ හිතන්න කටුකුත් තියෙනවා. ඒ හින්දා මේක මධ්‍යස්ථව තබාගෙන ඉන්න. අවසරයි. හරියමයි කියලා දකින්න කව යමක් තියෙනවා නම් ඒක දැන් මෙච්චර දේකුත් කියලා තේරුම් නැත්තම් තව කොච්චර දේවල් මේක නොකිය තියෙන්න පුළුවන් නේද? ඒක හරි මේකේ ගොඩක් දෙන්නේ එහෙමනේ. දැන් මේ මල් පොකුරක් කියලා පේන එක හරි වගේමනේ බලන්න. ඒකත් හරි. ඒක ඒකත් හරි. ඒක වර්ණ සටහන කියන එකත් හරි. මට කියන්න ඕනේ මෙන්න මේ වගේ ධර්මතා ටිකක් තියෙන්නේ. ඇත්තටම අපිට මේ ජීවිතේ පුළුවන් සසරෙන් මිදෙන්න නැද්ද කියන එක කරගන්න. අර මම ඉන්නේ පටිසම්පාදයේ ගලපලා ගත්තේ අන්තිමට උත්තර දෙකක් තියෙනවා මොකද්ද? විද්‍යාව තිබුණොත් ඇත්ත දැකීම තිබුණොත් නිවන. අවිද්‍යාව තිබුණොත් නිවන කියන්නේ මොකද්ද? අනේ අපි කොහොමද ඒක ලබන්නේ කියලා ප්‍රාර්ථනා වුණේ? තියෙනවා. සම්මා දිට්ඨිය තිබුණොත් නුවණ අවිද්‍යාව තිබුණොත් සම්මා දිට්ඨිය කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ මට පේන හැටි. මේ මට පද්ද ඇහෙන මේ ක්‍රමය. ගඳ සුවඳ දැනෙන්නේ මේ මට ගඳ සුවඳ දැනෙන හැටි මේකයි අවිද්‍යාව. අවිද්‍යාව තව පුද්ගලික අවිද්‍යාව කරගන්න බෑ මේ පුද්ගල භාවයම අවිද්‍යාව. තව මට අවිද්‍යාව ඇති වෙනවා කියලා අවිද්‍යාව ඇති කරගන්න කෙනෙක් ඉතුරු කරගන්න එපා. අවිද්‍යාව නැති වෙනකොට කෙනා නැති වෙන විදිහට මේ තමන් කියන සිද්ධියම අවිද්‍යාව. මේ පෙනෙන සිද්ධිය අවිද්‍යාව. ඇහෙන සිද්ධිය අවිද්‍යාව. ගන්ධ සුවඳ දැනෙන ක්‍රමයේ වැරදි. ඉතින් මේ ටිකයි තියෙන්නේ. ඒතකොට විද්‍යාව කියනකොට එන්නේ මොකද්ද? ආය ඇත්ත දකින්න පුද්ගලයෙක් නෙමෙයි. මේ විදිහට පෙන්වනකමයි විද්‍යාව. මේ විදිහට සද්ද ඇහෙනකමයි විද්‍යාව කියන ස්පර්ශාය තුනයි ඇත්ත කියලා. එතකොට මේක අවිද්‍යාව සංකාර වෙනකොට අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ කියන තැනට හැරෙනවා. හැරුණාම මේ ටිකේ ඉඳලා මේ ටික ඔක්කොම නැති වෙනවා. මෙයා මෙතන ඉඳන් මෙතන ගේනකම් විතරයි උදව් කරලා එතනින් එහාට මුකුත් නැහැ. මෙතනින් එහාට තම තමන්මයි ජීවත් වෙන්නේ. මෙයාගේ ඇත්ත නොදන්නාකම නිසාම තව කර්ම වුණා රැස් කරගන්න නොදන්නාකම නිසා කර්ම රැස් කරගෙන වෙන වෙන පැත්තකට යන්න පුළුවන්. මෙයාව දන්නාකම නිසා විද්‍යාව උපදවාගෙන මේවා නූපදවෙන්න පුළුවන්. මේ ටික උපදිනවද කියන ටික මේ කාරණා ටික නොදන්නාකම නිසා මේ වැරදියට මේවා දිහා බලලා මේවා උපදවාගෙන දුකට යනවද මේ කාරණාවන් ටික පිළිසින දැකලා මෙයාව නැති කළා මෙයාගේ මෙයාව උපදවා ගන්න තු මේ ටික නැති කරලා මිදෙනවද කියන කාරණාව තමන්ට කරන්න පුළුවන්. එහෙමයි තියෙන්නේ. එතකොට ඒ සඳහායි අපි මේ සීලයක පිළිපදලා හැම වෙලාවෙම මොකක්ද? සමතකම තහනක් වඩමින් විදර්ශනා කරන්න මොකක් නිසාද? මේ ඇහැ කන දිවනාදී ශරීරයේ කියන ඉදිරියට එන ඇත්ත පේන්නේ නැහැ. වැරද්දම ඉදිරියට යනවා. දැන් යම් ආයතනයක පිළිගැනීමේ පිළිගැනීමේ නිරදාදී ඉන්නකොට කවුරු හරි ආගන්තුක කෙනෙක් ආව කවුද යන්නේ ඉස්සරහට? පිළිගැනීමේ නිරදාදී. ඒ වගේ අපේ මනසේ අර පිළිගැනීමේ නිරදාදී කියන කවුද නීවරණ ටික. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ආරම්භන කෙනකොට මෙයා තමයි ඉතිපත් වෙන්නේ. මොකද පිළිගැනීමේ නිරදාදී වෙනස් කරන්නේ. සද්ධා සති විදි සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ටික පිළිගැනීමේ නිරදාදී හැටියට කරලා තිබුණා. ආරම්භන කෙනකොට මෙයා තමයි ඉතිපත් ඕක මාරු කරගන්න දැන් කියන්න තමයි මේ සතිපට්ඨානෙ වඩන්නේ. මේ භාවනා කරන්නේ. අවසරක් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අර කර්ම ශය කිරීමේ දේශනාවකදී කිව්වා මේ දැන් ස්පර්ශ ආයතනයේට සිතින් දැන් ස්පර්ශ ආයතනයේදී අවිද්‍යාව ඉදිරිපත් අවිද්‍යාව තියෙනකොට සිතින් කීම්කරණයේ ඔක්කොම කර්මයට යනවා කියලා ඊට පස්සේ ඔබ වහන්සේ කිව්වා එපමණ නෙමෙයි ස්පර්ශ ආයතනයේට යොමු වී සිටීමම කර්මයි කියලා. එතන ඔබ වහන්සේ අදහස් කරේ අර භවංග සිතේ කර්ම නිමිති වලින් ඇසසවින් යනකොට තිබුණා. නෑ මෙතනින් මම අදහස් කළේ භවංග සිත නිසා ආයතන ටික ගැටෙනවා. ආයතන ටික සවිඥාන කරනවා. ඒ දෝෂනේ. සවිඥානක ආයතන වලට රූප ශබ්ද ගන්ධ ගැටිලා රූප පෙනෙනවා ශබ්ද ඇහෙනවා ඒ දෝෂනේ. පෙනෙන දේ ආරම්භය දැන් වැරදියට ආපහු හිතන්න ගන්න එකයි මම කිව්වේ දෝෂ. පිළින දේ ආරම්භය නිවැරදිව හිතියොත් ඒක කර්මස්සේ කරන කිපරත්න කරන කියන එකයි මම කියන්නේ බවංග මතන සිද්ධිය ඒ කියන්නේ යොමු යොමු වී සිටීමම කිව්වේ ඒ කියන්නේ ඒක පිළිගන්න ලෑස්ති වෙන කල්පනා කිරීමමයි පිළින දේට කල්පනා කරනවා කියනකොටම ඒකම යොමු ඒකම කරන එතකොට කෙනෙන දෙයක ඇත්ත ඇති හැටි දකින්න එකද කර්මයක් හැබැයි ඒක කර්ම ක්ෂය කිරීම පිණිස පවතින කර්මයක්. ඒකට කියන කළුද නොවු සුදුද නොවු කර්ම ක්ෂය කිරීම පිණිස පවතින කර්මයක්. ඒකට කර්ම ක්ෂය වෙනවා. මේ ස්පර්ශ ආයතන හයේ රූපය ඇතිවිලි පිටට එනකොට මේකේ පවතින සැබෑම ගති ටික අපිට තේරෙනවා නම් ඒක චේතනාව. කර්මය. ඒ කර්මයට ඒ චේතනාවට මේකට සවිඥානික වෙනවා. හැබැයි ඒ කර්මේ කර්ම ක්ෂේත්‍රයෙන් පිටසපොත. කර්ම රැස් වෙනවා. කර්ම. කර්ම රැස් වීම සහ කර්ම අස් වීම ගැන දැනගන්න ඕන නම් හෙට සිල් ගන්න එනවා. කියන්නේ අන්තිම මොහොතේ තමයි ඒක කියන්නේ ඒක දවසේ මිනිස්සු. වැඩි කියන ගන්නවා දෙන්න පහන් ගන්නවා එහෙම ඔය කියනවානේ මල් වට්ටි වෙන්දේසි ඒ වගේ පින්කම් අන්තිමටම තමයි පිටර එහෙම පෙන්නන්නේ. ඒක ඉතලා පෙන්නුව කඩ පොඩ දුන්නු පෙන්නුව ඒක කාලා යන්නේ. ඒ සල්ලි එකතු කරගෙන ඔක්කොම කරගෙන අන්තිමට පාන්දර ජාමේ තමයි නාට්‍ය පෙන්නන්නේ. ඒ වගේ හොඳම ටික කියන්නේ අන්තිමටම හවස්. එතකොට මේ ඒ හින්දා ඒක මොකද්ද මට ටිකක් හේතුයි. බුදුහාමුදුරු මතක් කළා අද හතරට නවත්තන්න කියලා. ප්‍රය දේශනාවක් තියෙනවා ඒක ටිකක් යන්න. ඊළඟපස ටිකක් ගිහිලා එන්න මම කොහොමද ටිකක් බලන්න මම වල චිත්තාන පසනාව ටිකක් කෙටියෙන් හරි කියලා දෙනවා.